නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා බුදුරුවනට සමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනත සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනත සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු සී සම්ධර්මී වන්දනා කරමු ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියනවා කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනවින් දේශන ලද්දේය ඒ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම මේ අවබෝධ කළ හැකි නිසා අවබෝධ කළ හැකි නිසා සම්දිඨික වන්නේය සම්දිඨික වන්නේය ඕනෑම කාලයකදී ඕනෑම කාලයකදී අවබෝධ කළ හැකි නිසා අවබෝධ ඒ ශ්‍රී සද්ධර්මය අකාලික වන්නේය ඇවිත් බලන්න යයි කිව හැකි නිසා මේ ශ්‍රී සද්ධර්මය ඒහි පස්සික වන්නේය තමා තුලට පමුණුවා ගත යුතු නිසා මේ ශ්‍රී සද්ධර්මය ඕපනයික වන්නේය ඕපනයික වන්නේ බුද්ධිමත් මිනිසුන් විසින් තම තමන්ගේ නුවණේ පමණට අවබෝධ කරගත යුතු නිසා අවබෝධ කරගත යුතු නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි වන්නේය පච්චත්තං වේදි තත්ත්වෝ විඤ්ඤෝ හි වන්නේය සාදු සාදු සාදු සාදු සතර අපායෙන් මුදවන සතර අපායෙන් සසර ගමන සුවපත් කරන සසර ගමන සුවපත් සුගති සැප ලබා දෙන සසරින් එතෙර කරවන අකුසල් සංසිඳුවන අකුසල් සංසිඳුවන සිදුවන කුසල් මතු කර දෙන කුසල් මතු කර දෙන කෙලෙස් ප්‍රහාණය කරන කෙලෙස් ප්‍රහාණය කරන අමා මහ නිවනට පමුණුවන අමා මහ නිවනට පමුණුවන ඒ උතුම් සද්ධර්මයට ඒ උතුම් සත් ධර්මයට මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා මාගේ নমස්කාරය වේවා දෙවනුවද මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා මාගේ নমස්කාරය নমස්කාරය වේවා තුන් වෙනුවද මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු කිමත්නි අද මා බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව යම්කිසි විස්තරයක් ඔබට පැහැදිලි කරන්නයි. ඔබ දන්නවා උන්වහන්සේ වයස 29 දී ගිහි ජීවිතේ අත්හැරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේට සොයන්නේ මොකක්ද කියලා ඒ කරා යන්නේ කොහොමද කියලා හරි විදියට කියා දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ හිටියෙත් නැහැ වෙන ලෝකයක හිටියෙත් නැහැ. උන්වහන්සේ සත්‍ය සොයාගෙන යද්දී උන්වහන්සේට හම්බ වුණා ධර්මයේ උගන්වන දෙන්නේ කවුද? ආලාර කාලාම උද්දකරාම පුත්‍ර මේ උදවිය උන්වහන්සේට යම්කිසි ප්‍රමාණයකට සමාධියක් ගැන කියා දුන්නා. හැබැයි උන්වහන්සේ ටිවියෙන් වගේ තීරුණා උන්වහන්සේ හොයන දේ නෙමෙයි. උද්දකරාම පුත්‍ර නේව සංඥා නා සංඥායතන වෙනකම්ම කියලා දුන්නා. හැබැයි උන්වහන්සේ තමන්ගෙන්ම ප්‍රශ්න කළා. ඒ උන්වහන්සේ මේ හොයන්නේ මේක නෙවෙයි කියලා. අන්තිමට ඒ එකක්වත් උන්වහන්සේගේ සිත් ගත්තේ නෑ. උන්වහන්සේ අත්හැරලා ගියා. ඊට පස්සේ උන්වහන්සේ ඇවිදගෙන ගියා. රජගහනුවර පැත්තේ ඉඳලා ඔව් නැගෙනහිර පැත්තට ආවා. ඇවිදගෙන යද්දී උන්වහන්සේට හම්බ වුණා සීනානී කියලා ගම්මානයක්. උරුවෙල් කියන ජනපදයටයි මේ ගම්මානේ ආයේ ලස්සන පැහැදිලි දියදහරක් ගලන නදියක් හම්බ වුණා. ඒ නදිය තමයි නේරංජරා. නේරංජරා නදිය. ඉතින් උන්වහන්සේ මේ ප්‍රදේශය දැක්ක ගමන් සතුටටපත් වුණා. මෙතන නම් කිලිස්ථාන වීරිය ඇති කුල පුත්‍රයෙකුට බොහොම අගේ කියලා. උන්වහන්සේ තනියම නොඒක ආකාරයෙන් මේ විමුක්ති මාර්ගයකට යන්න පොටක් පාද ගන්න මහන්සි වුණා. ඒ මහන්සිගත්තු මහන්සිය සාමාන්‍ය මිනිසෙකුට කරන්න බෑ. මේ වෙනකොට උන්වහන්සේ ගැන අනාවැකි අහලා අනාවැකි කියලා පුරුදු පස් දිනක් කල්පනා කරලා වෙනම උන්වහන්සේ දන්නේ නැහැ. එතකොට උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා හිටියා. කවුද ඔව්. කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානාම ආස්සජී. මේගොල්ලෝ හොය හොය ගියා ආරංචි වුණා සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතේ අත්හැරියා. එතකොට මේගොල්ලෝ දැනගත්ත නමෝ විටින්ම මොකද්ද? මේ උත්මයා නම් මේ ධර්මය අවබෝධ කරගන්නවා අපි හනික උන්වහන්සේ ඉන්න තැනකට යන්න. හොයාගෙන ගියාම මෙන්න හුදෙකලාවේ තපස් රකිනවා. ඉතින් උන්වහන්සේට කියා දෙන්න කෙනෙක් නැහැ. හිතන හිතන එක කරනවා. හුස්ම නවත්තන් ඉන්නවා. හුස්ම අරගෙන හුස්ම නවත්තන් ඉන්නවා. පැය ගණන් හුස්ම නවත්තන්. හුස්ම නවත්තන් ඉඳන් ඔයගොල්ලෝ විනාඩියක් සිහි නැතුව ඇති. පැය ගණනින් හුස්ම නවත්තන් ඉන්නවා. ඉතින් උන්වහන්සේ පස්සේ කාල දේශනා කළා මං කාලේ. ඒකට කියන්නේ අප්‍රාණක ධානය කියන පණ යන භාවනාව. ඒක කළා. ඒ භාවනාව මම හුස්ම අරගෙන මම හිර කරගෙන ඉන්නවා හුස්ම පිට කරන්නේ නැතුව. එතකොට මට ඇහෙනවා මගේ කන් වලින් හෝස් හෝස් ගාලා සද්දයක්. එතකොට මම කන් දෙකත් වීරියෙන් තද කරගත්තා. එතකොට මගේ හිස පලනවා වගේ වේදනාවක් ආවා. මගේ කුසට කවුරු හරි ඔව් ගෙරි කපන, ඒ කියන්නේ හරක් බන්න මිනිස්සෙකුගේ පිහියකින් පිටි කපනවා වගේ මගේ කුසී ඇති වෙච්ච වේදනාව. හැබැයි මම මේ උත්සාහය අත්හැරියේ නැහැ. එච්චර වේදනා විඳගෙන ඉඳෙද්දිත් හැබැයි මගේ සිහිය මුලා වුණේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ සමහර තැන්වල උන්වහන්සේ දේශනා කරන මං හරියට ඉවසුවා. මම සෝනට ගිහින් මිනිහටයක් උඩ හිස තියාගෙන හාන්සි වෙලා ඉඳෙද්දී ගොපල්ලෝ ඇවිල්ලා මගේ ඇඟට මුත්‍ර කළා. සමහර ළමයි ඇවිල්ලා මගේ කන් වලට ඉරටු ගැහුවා. සමහරු කාරලා කියලා ගැහුවා. මේ හැම එකක්ම මම ඉවසුවා. ඊට පස්සේ මට හිතුණා මේ සත්‍යක් වගේ හිතුවොත් මේකෙන් බේරෙයිද කියලා මම මුවෙක් වගේ හිතන්න ගත්තා. ඈත ගුපල්ලෝ එනකොට මම මේ වන රොදෙන් ඊළඟ වන රොදට පයින්නවා. එතනින් ඊළඟ එකට පයින්නවා. මිනිස් පුලුටක් නොදැක මම කල් ගෙව්වා. සීත කාලේනවා. සීත කාලෙට දවස් 8ක් තියෙනවා හිම වැටෙනවා. හිම වැටෙන කාලේ මං ඇඟේ වස්ත්‍රයක් නැතුව ගඟට බැහැලා ගඟ යටට වෙලා ඉන්නවා. එතකොට මගේ මුළු ඇඟම කැක්කුම් කරනවා. ඒත් මට මේකෙන් ගැලවෙන්න විදිය නැහැ. උන්වහන්සේ දේශනා කරනවා. අන්තිමේදී මම නෑම අත්හැරියා. දත් මෙදීම අත්හැරියා. වතුර බීම අත්හැරියා. මගේ ඇඟ වේලිලා වේලිලා ගියා. අන්තිමට මේ ඇට සැකිල්ලට හැම ඇලුනා. කොහොමද ඇලුනේ? මම බඩ අත ගහද්දී මට කොන්දේට අහුුනේ. මම කොන්දේට අත ගහද්දී බඩ අහුුනේ. අවුවේ තපිද්දී මම මගේ මේ අතපය පිරිමදිද්දී කුණු වෙච්ච ලොම් ගැලවිලා අතට ආවා. ඔළුව පිරිමදිද්දී මට දැනුනේ වේලිච්ච පැපොල් ගෙඩියක් වගේ. මගේ ඇස් දෙක යටට ගිරිලා ගියා ගැඹුරු ලිඳක තියෙන වතුර ටිකක් වගේ. මේ ඊට පස්සේ දේශනා කරන මේ ලෝකයේ යම් කිසි කෙනෙක් මේ කය යම් අයුරකින් තැවිය යුතුද දැවිය යුතුද පෙළිය යුතුද ඒ සෑම අයරෙම මා විසින් මේ කය දවන ලදී තවන ලදී පෙළන ලදී කියන අන්තිමට මගේ ජීවිතයේ අවසාන මොහොතට ආවා එතකොට මාර්යා මාව හම්බ වෙනවා ඇවිල්ලා කිව්වා ඒ ගෞතම ඔය දුෂ්කර ක්‍රියාව දැන්වත් නවත්තන්න ඔබට ජීවත් වෙන්න තියෙන්නේ එකයි. ඔබට මැරෙන්න තියෙනවා 999ක්. එතන මං ඒ වෙලේ එයාට කිව්වා මාරය නුඹ මේ කියන්නේ මා කෙරෙහි කරුණාවෙන් අනුකම්පාවෙන් නොවේ. මගේ මේ වීරිය හැකිලුන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ ගත්ත වීරිය අත්හලේ නැහැ. කියන මාරේ බලන්න මේ ගඟ දිහා. මගේ මේ ශරීරයේ පිසදාගෙන හමන සුළඟට අර ගලා යන ජලය වියලා දමන්න පුළුවන්. දැන් බලන්න මේ වීරියේ තියෙන උපමාව. ඒ මොනම අවස්ථාවකදීවත් උන්වහන්සේගේ වීරිය අඩුුනේ නැහැ. උන්වහන්සේගේ සිහිය අඩුුනේ නැහැ. මුලාුනේ නැහැ. උන්වහන්සේගේ හිත විසිරුනේ නැහැ. අන්තිමේදී උන්වහන්සේ සීනතු වැටුණා. සීනතු වැටෙන්න හේතුව දිගටම දුෂ්කර ක්‍රියා කරද්දී අන්තිමට ආහාර ගැනීම නැවතුනේ. නවත්වන හිටපු වෙලාවේ දෙවිවරු එවිදින් කිව්වා ආහාර නොගෙන නම් ඉන්න එපා. ආහාර නොගෙන සිටියොත් අපි මේ රුවම කූපය අස්සෙන් දිව්‍ය ඕජස් දානවා කිව්වා. උන්වහන්සේ කල්පනා කළා බැරි වෙලාවත් මං ආහාර නොගෙන ඉන්නවා කියලා අදිෂ්ඨාන කළොත්. එතකොට මේ අය මේ ශරීරයේට ඔව් දිව්‍ය ඕජස් දාවි. එතකොට මගේ අදිෂ්ඨානේ බොරුවක් වෙනවා. ඒ නිසා කිව්වා මං එහෙම කරන්නේ නැහැ. එහෙනම් මම ආහාර ගන්නවා කියලා සතියකට එක හාල් ඇටයක්. සතියකට මුං ඇටයක්. එහෙම තමයි කළේ. අන්තිමට උන්වහන්සේගේ මල පහ නැහැ. ඒකේ තියෙන උන්වහන්සේ එක්තරා අවස්ථාවක මහා විකට භෝජනය කියලා. ඒ කියන්නේ තපස් ක්‍රම අතර එකක් ඒක. ඒක උන්වහන්සේගේ අරිපරණ අරිය පරිශන සූත්‍රයක තියෙනවා. ඒක කියනවා උන්වහන්සේ තමන්ගේම මල මුත්‍ර පවා අනුභව කළා. ඒ මේකේ විමුක්තියක් වෙන්න කවුරුවත් දන්නේ නැහැ. අන්තිමේදී උන්වහන්සේ සිහිනතු වැටුණා. දැන් එතකොට පස්වග භික්ෂුන් වහන්සේලා බලන් හිටියා. අද බුදු වෙයි. හෙට බුදු වෙයි. අනිද්දා බුදු වෙයි. උන්වහන්සේ සිහිනතු වැටුනහම දෙවිවරු කියන්න ගත්ත අන්න ශ්‍රමණ ගෞතමයන් බුදු වුණා. එතකොට පේනවා අපිට දෙවියන්ටවත් මේක හොයන්න බෑ. සමහර නෑ ශ්‍රමණ ගෞතමයන් අපවත් වුණා. සමහර නෑ ශ්‍රමණ ගෞතමයන් නිවන් අවබෝධ කළා. නිවන් අවබෝධ කරපු උතුමන්ගේ ස්වභාවය වෙන්නේ නැති ඔය කිව්වා. එතකොට ඒකවත් කවුරුවත් දැන සිටියේ නැහැ. අන්තිමේදී උන්වහන්සේ තනියම කල්පනා කළා. මට මේ මේ දුක් විඳිනවා විඳිනවා තාම මං පටන් ගත්තු තැනමයි. මේකට වෙනක් මගක් ඇද්දෝ කියලා කල්පනා කරද්දී පුංචි සංදිය මතක් වුණා. වක් මගුල් දවසක දඹරුක් සෙවණේ පුංචි කුමාරයව නවත්තලා ගියපු වෙලාව පුංචි කුමාරයට ඇහැරුණා නිදාගෙන හිටියේ ඇහැරිච්ච ගමන් හිත පිහිටියේ ආස්වාස් ප්‍රස්වාසි ඊරවසේ මේ පුංචි කුමාරයා චූඩි කකුල් නවලා පල්ලඟක් බැඳගෙන ආස්වාස ප්‍රස්වාසට සිහිය යොමු කරන් ඉඳෙද්දී සිත සමාධිමත් වුණා කොපමණ දෙයක් ශරීරයේ පොළවෙන් උඩට ඉස්සුණා දාසිය මේක දැක්ක දැකලා කෑ ගහගෙන ගිහිල්ලා කිව්වා රජුරුවන් වහන්සේ අන්න පුතා අහසේ කියලා. පුත් කුමරා අහසේ කිව්වා. රජුරු දුගෙන ඇවිල්ලා කිව්වා පුතේ මේ මං ඔයාට මේ පළමුවෙනි වැඳීම කියලා තාත්තා තමයි පුතාට වන්දනා කළේ. ඒ අත්දැකීම මතක් වුණා. මතක් වෙලා මොකද කළේ අමාරුවෙන් කකුල් නවාගෙන කොන්ද කෙලින් කරගෙන ආස්වාස ප්‍රස්වාස කරන්න සිහිය යොමු කරද්දී ආයේ ඇස් නිලංකාර වෙලා කලන්තාල වැටුණා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මේ වැඩේ මෙහෙමනම් හරියන්නේ නැහැ. මේකට ශරීරයේට යම්කිසි ප්‍රමාණයකට සවියක් ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ ගඟට ගියා. ගිහිල්ලා උන්වහන්සේගේ ඇඟේ තිබිච්චර දවස් ගාණක් සති ගාණක් මාස ගාණක් නොනා වැස් තෙමිලා අවුවේ ඉඳලා දූවිලි බැඳිලා පතුරු ගැලේ පතුරු පතුරු හැදිච්ච ශරීරේ අර ගඟේ හේදුවා. උන්වහන්සේ පෑන් පහසු වුණා. ඊට පස්සේ උන්වහන්සේ බොහෝ දිනකට පස්සේ සිසිල් පෑන් වැළඳුවා. තනියම ඇවිදින්න අමාරුයි. හිමෙන් හිමෙන් නැගිටලා එදා උන්වහන්සේ යම් දිනක මේ ආහාර වර්ජනය කරන්න ඕන කියලා හිතපු දවසේ පාත්‍රය උන්වහන්සේ අනිපෙත්තට නැව්වද යම් තැනක උන්වහන්සේ තෙන්ට ගිහිල්ලා ඒ පාත්‍රය අතට ගත්තා. අරගෙන හිමින් හිමින් ආයමත් ගියා සීනානී කියන ගමට. මිනිස්සු උන්වහන්සේව දැකලා උන්වහන්සේට ආහාර පාන පූජා කළා. උන්වහන්සේ පැත්තකින් ගිහින් දන දන්න පටන් ගත්තා. නිස්සබ්දයි දැන්. ආපහු ආවා. දැන් ටික දවසක් උන්වහන්සේ විවේකයෙන් ඉන්නවා. ඒ ශාරීරික ශක්තිමත් නෑ. වේගෙන් උන්වහන්සේගේ ශාරීරියේ ප්‍රകൃතිමත් වෙන්න පටන් ගත්තා. එතකොට පස්වග මහණුන් තක්කු මුක්කුණා. මොකද වුනේ? ආ මොකද මේ? ඇයි කවුරුත් ඒ වෙනකට දැනගෙන සිටියේ විමුක්තියට තියෙන්නේ කායට දුක් දීම විතරයි කියලා. උන්වහන්සේ වගේ කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. අන්තිමන පිරිස කතා වුණා වැරදුනා මෙයාට. ශ්‍රමණ ගෞතමයන්ට වැරදුනා මෙච්චර මේ තපස් ක්‍රම වලින් යන්න තියෙද්දි අතෑරියා. වෙනක් නැහැ. අපි අපේ ගමන යමු උන්වහන්සේ නම් බුදු වෙන කෙනෙක් නෙවෙයි කියලා අනිත් දවසේ උන්වහන්සේ සීනානී ගමන්ට පිඬු සිඟා වඩිද්දී වැඩලා තිප්ගත් සෙවනේ දානි ටික වළඳලා පොඩ්ඩක් විවේකයෙන් ඉඳලා ආහපව් රාත්‍රියට උන්වහන්සේ ශාලාවට පැමිණෙද්දී කවුරුත් නැහැ. අර උපස්ථාන කරපු කවුරුවත් නැහැ. ඔබ වහන්සේ උදෙසාමයි පැවිදුණේ කියපු කවුරුත් නැහැ. ඒක ඇඟිල්ලක් උස්සලා කිව්වා. අනිත් අය ඇඟිලි දෙකක් උස්සද්දි. ඒක ඇඟිල්ලක් උස්සලා කිව්වා මේ කෙනා බුදු වෙනවාමයි කියපු. එහෙත් නෑ. බලන්න මේ ලෝකේ විමුක්තිය හොයාගෙන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් උනේත් නෑ. උන්වහන්සේ කිසිවෙක් නැති ඒ හුදකලාව තුළ ලොකු විවේකයක් ලබා ගත්තා. ටිකෙන් ටික ආස්වාස ප්‍රස්වාස වලට හිත යමු වුණා. ටික ටික උන්වහන්සේ සමාධිය වැඩුවා. පුරුදු කළා. එතකොට උන්වහන්සේට ටිකෙන් ටික අවස්ථාව ලැබුණා මේ මාර්ගයේ දියුණු කරන්න. දැන් උන්වහන්සේ හොඳට සමාධිය වඩන්න පටන් ගත්තා. උන්වහන්සේ දැනගෙන සිටියේ නැහැ. එදා විසක් දවස කියලා. උන්වහන්සේ එදා හිතුවා. නෑ එදා උන්වහන්සේ නුගර රුක් සෙවනක වාඩි වෙලා භාවනා කර කර හිටියා. ටිකක් වෙලා යද්දී සුජාතා කියන සිටු දෝනි දහස් සිය සමග කිරියාහාර පාත්‍රයක්. දැන් මේ රටේ කිරිබත් හදන්නේ මොන වෙන්ද අපි? පොල් කිරි වලින් නේ. පොල් කිරි වලින් කිරිබත් හදන්නේ නැහැ. අපි තමයි මේ හදන්නේ. බුදුරජාණන් වහන්සේට පූජා කරපු කීර ඒ අපි කියන්නේ කීර පායාස කියලානේ අදටත් ඒ රටේ කියන්නේ කීරි කියලා. අදත් ඒක විශේෂ ආහාරයක්. අපිට උනත් අපි ගියාම ඔය කීකට අපි යනවා කියලා ආරංචි වුණාම ඒගොල්ලෝ හදන්නේ කීර. කීර පායස හදන්නේ. වතුර නොදා එළි කිරි කිරිබත හදනවා. හදන්නේ. වතුර නොදා කිරිබත හදලා ඒකට ඔය වේලි මිදී කාජු එහෙම දාලා ලුණු නොදා හදලා දැන් මම හිතන මම බොහෝ වාර ගණනක් බුදුරජාණන් වහන්සේට වජිරාසනෙට මම පූජා කළා. ඒ කීර. මම බුද්ධ ගයාවට යන හැම වතාවකම ලොකු කීර පායස පාත්‍රයක් අනිවාර්යෙන්ම මම පූජා කරනවා. අපි මහනුවණ වාසකෝල අවල අනිවාර්යෙන්ම හැම පොයටම කීර පායාස දානයක් පූජා කරනවා ස්වර්ණාසල තමයි හදන්නේ. එතකොට අපි මේ කිරිබත් හදනවා දැකලා තියෙනවා. හදලා ලුණු මිරිස් තල්ලියක් උඩින් තියෙනවා. ඒ කරන්නේ දන්නේ නැති නිසා මිසක් දන්නව වැඩි වෙලා නෙමෙයි. ඔබ කීර් පායාසයක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා නම් අන්න ඒක හරි ಉಪකාරී වෙනවා. මේ එක දවසක් මට ලස්සන කතාවක් කිව්වා මම හාමුදුරුවෝ මට කිව්වා මේ අද වර්තමානයේ තියෙන බුද්ධ පූජා නෙමෙයි කිව්වා. සාම්පල් කිව්වා. ඇයි මේ චූට්ට මෙච්චක් විතර පූජා කරනවා හැන්දක. චූට්ට හැන්දකින් ඒක සාම්පලයක් නේද? ඒ නිසා කිරියාහාර පූජා කිරීමේදී අපි ගත්තු හාල්ලුණු දෙකක් කියලා. උප හාල්ලුණුවක් කියමු. හොඳ හාල් අරගෙන වතුර නොදා ඇල්ලතර හොදන්න. හොදලා ඊට පස්සේ කිරි දාන්න. හැබැයි හැමතිස්සෙම ඇඳ ගගා ඉන්න ඕනේ. යට අල්ලන නිසා ඊට පස්සේ සාමාන්‍යයෙන් කජු කිස්මිස් දානවා. ඊට පස්සේ අපිට හොඳ දිනක් තියෙනවා දාන්න කිතුල් ලකුරු. ලංකාවේ එහෙනම් අපි ගිටලුත් දානවා. ඊට පස්සේ හරි සුවඳයි. ආන්ගේ කීර ආහාරය තමයි බුදුරජාණන් වහන්සේගෙන ආමයට කාලයක් තිස්සේ අපි පූජා කරන්නේ. මම ඔබට කිව්වේ කැමති කෙනෙකුට ඔබටත් දැන් අවස්ථාවක් තියෙන නිසා ඒක සාම්පල් හැටියට දෙන්න එපා. හොඳට පූජා කරන්න ඒ අපි කියලා තිබුණේ කොහොමද? සුජාතා දුන්නේ කිරිබත් පලියක් කියනවා. ඒ කියන්නේ ලොකු පාත්‍රයක්. ඉතින් ඒ වගේ පූජා කරා එදා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේක වළඳලා අවස්වරුවි ගඟින් එගොඩ වුණා කැලෑව පැත්තට. දැන් බුද්ධ ගයාව තියෙන හරිය ඒ කාලේ කැලෑව. ඒතර ගඟ අයිනේ තමයි බෝධි වෘක්ෂය තිබුණේ. හොඳට දැන් පායන කාලේ ගොඩාක් ගස් මැරෙනවා. වතුර පොඩ අඩු වෙනවා. හැබැයි ඒ වුණාට අර බෝසෙවන හොඳට තියෙනවා. ඉතින් උන්වහන්සේ හැන්දෑ යාමේ පිටත් වුණා. පිටත් වෙද්දී උන්වහන්සේගේ යාළුවෙක් හිටියා. එයාගේ නම මොකද්ද? සොත්තිය කියලා බ්‍රාහ්මණයෙක්. එයා දුන්න කුසතන. ඒ කාලේ කුසතන විකුණනවා. මෙහෙනම් මේ කුසතන නෑ කුසතන වලට කිට්ටු ගහක් මෙහි තියෙනවා. ඒකට කියන්නේ ඉලුක්. දැකලා තියෙනවද ඉලුක්? හීනි දිග කොළ. මෙහි කුසතන කියලා උණ බට වගේ හිටෝගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. ඒ කුසතන දැක්කේ නැති නිසා. කුසතන එහෙම වෙනවා හරියට බුද්ධ ගයාවේ. එතකොට ඉලුක් පඳුර වගේ තමයි වැවෙන්නේ. මේ කුසතන ගහේ කොළේ දෙපැත්ත මෙමෙ ඇල්ලුවොත් කැපෙනවා. කුසෝ යත දුග්ගහිතං හත්ත මේ වානුකම්පති වැරදි විදියට ගත්තොත් කුසතන මිට කුසතන ගස අත කැපෙනවා වගේ ඒවන් දුප්පරා මට්ටං නිර්යායූපකණ්ඩති. වැරදි විදිහට පැවිද්ද ගත්තොත් නිරය කියවා. ඉතින් ඒ නිසා මේ ඒතර කුසතන කියන අත කැපෙනම වල්ලුවාම. ඉතින් මේ කුසතන වේලුවාම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ හොඳට මලත් හැදෙනවා. එතකොට මේ ඒ කුසිතන මිටියටක් දුන්නා. ඉතින් උන්වහන්සේ මේ කුසිතන අට පිටත් අරගෙන කවුරුත් නැන්නේ පස්සෙන් යන්නනේ. උන්වහන්සේ මේ කුසිතන අට පිටත් අරගෙන ගියා බෝසෙවණට. ගිල බෝසෙවණේ ගඟ පැත්තට හැරුණාම ඒ පැත්ත නැගෙනහිර. උන්වහන්සේ හිතාමත නැගෙනහිර කල්පනා කළා නෙමෙයි. ගඟ පැත්තට හැරුණාම නැගෙනහිර. එතකොට උන්වහන්සේ බෝසෙවනේ අර කුසිතන අටමිට ඇතිරුවා. අතුරුලා ඒ මත දෙපට සිවුර ඇතිරුවා. ඇතුරුලා අතුරුලා උන්වහන්සේ වාඩි වුණා. එරෙමිනියා ගොතාගෙන පద్මාසනෙ මොන ආසනෙද? පద్මාසනෙ වාඩි උනේ නැගිටින්න හිතාගෙන නෙවෙයි. උන්වහන්සේ වාඩි වුණේ නැගිටින්න හිතාගෙන උන්වහන්සේ වාඩිලා මොකද හිතුවේ? මේ ගමනේ ඉවරයක් ඉවරයක් තියෙන්න ඕනේ. මේ ගමනේ ඉවරයක් තියෙන්න ඕනේ. මම මේ මහන්සි වෙනවා මහන්සි වෙන මේ මහන්සියේ අවසානයක් තියෙන්න ඕනේ කියලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා ඒකට කියන්නේ කියන්නේ මොන වීරිය කියලාද චතුරංග සමන්නාගත වීරිය. උන්වහන්සේ අදිෂ්ඨාන කළා මාගේ මේ ශරීරයේ ඔව් ලේ මස් වියලීවා සම නහර ඇට ඉතිරි වේවා යම් වීරියකින් යම් පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යමක් ඇද්ද මම ඒක අවබෝධ නොකොට නැගිටින්නේ නෑ ඒ වීරිය හැමෝටම ගන්න පුළුවන් එකක් දැන් හැබැයි බුද්ධ කාලේ ගොඩක් අයට මේ වීරිය තිබිලා තියෙනවා. පින්බලෙන් ඉන්නේ. අර එක භික්ෂුණියක තියෙනවා මේ භික්ෂුණියත් කල්පනා බුදුරජාණන් වහන්සේ හරියට ආගය කළා. උන්වහන්සේ හැමතිස්සෙම භික්ෂුන් වහන්සේලාට කිව්වා වීරිය ගනින්න කිව්වා. මේ වීරිය නැති ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. ඒ නිසා ඒ කාලේ වීරිය ගන්න ඒගොල්ලන්ගේ පින්බලේ තිබ්බා. ඒක භික්ෂුණියක් ඉන්නවා. ඒ භික්ෂුණියට සමාධියක් ඇති වෙන්නේ. හරි මහන්සිය ගත්තා. එක දවසක් ඒ භික්ෂුණියතුම නැගිටින්නේ. හවස වාඩි වුණා උදේ රහත් වුණා. උදේ වෙනකොට අරහත්ත්වයටපත් වුණා. ඒ වගේ අර අසාමාන්‍ය වීරිය ගත්ත අය හරියට හිටියේ කාලේ. ඉතින් උන්වහන්සේ වාඩි වෙලා භාවනා කරගෙන යද්දී ආව මහයි කෙනා. නිකන් නෙමෙයි ආවේ. ගිරිමේ කලා කියන ඇතා පිටේ නැගලා ඔව් දහස් ගණන් සීනාව අරගෙන ආවේ. ඇවිල්ලා ඒක ඒක ඇත්ත සිද්ධියක්. දහස් ගණන් සේනාව අරගෙන ඇවිල්ලා මේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේව මේ මාර්ගයෙන් අයින් කරන්න මහා අන්තිමට කිව්වා ඒ ගෞතම නැගිටපන් කිව්වා. මේක ආйти මට කිව්වා. එතකොට සිද්ධාර්ථ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාර්යාගෙන් ඇහුවා මාර්ය නුඹට මේක අයිති කියන්නේ කෝ සාකි අර සේනාව කිව්වා මොකද්ද අපිසාකි අපිසාකි කිව්වා ඊට පස්සේ ආයමත්ව ගෞතම මේ ආසනේ නැගිටපන් කිව්වා නෑ මේක මගේ කිව්වා එතකොට මාර්ය ඇහුවා නුඹට තියෙන සාකියකෝ එතකොට උන්වහන්සේ මොකද කළේ? දකුණු අත පොළොවට ස්පර්ශ කළා. කළ ඇහුවා "හේ ධර්ති මාතා" කියන්න. මා මෙතෙක් කාලයක් මේ සසර පුරාවට ආවේ මේ ආසනේ හොයාගෙන නේද? මහා පොළොව ගිගුම් දුන්නා. ගිරිමේ කලා ඇතු පිටින් මාර්යා වැටුණා. පලා ගියා. අපේරට ඒකට ලස්සන කතාවක් තියෙනවා. සියලු දෙනා පලා යද්දී අපේ රටේ ලාංකික දෙවියෙක් සිවුරු පුටි හැංගිලා බුදුරජාණන් වහන්සේ රැකගෙන හිටියා කියලා. කවුද? දැඩිමොන්ට අලුත් නෝර. හරි ලස්සන කතා අපේ රටේ තියෙනවා. අපි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙත් අපි අතහැරියේ නැහැ කියන හැඟීම මේ රටේ තිබුණා. ඉතින් උන්වහන්සේ පළවෙනි ධ්‍යානයේ පැද්දෙව්වා, දෙවෙනි ධ්‍යානයේ පැද්දෙව්වා, තුන්වෙනි ධ්‍යානයේ පැද්දෙව්වා. කියන්න මම කිව්වා. වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවණ විහිද වූ මුනිදුන් සදා වන්දිමි මම් බෝධි මූලයේ සෙවණිදී සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදින ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවන් ලැබූසේක මෙතුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එමෙනෙහි කලේ සතිස් කෝටි සිය දහසක් හේතු ඵල දහම් විමසා මහා විදුරු නැන බලෙන් ඇති තතු අටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩ හිඳ දිනුසේක එහි බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනි දුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නුවණැති කිසුන් තුල නිවන මතු කලේ නිවන මතු කලේ ඒ උතුම් බෝධි නුවණට මම් ඒ උතුම් බෝධි නුවණට මම් නමී වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සම විට පහන් විට වන්දනා කරම් වන්දනා කරම් ඒ උතුම් බෝධිනුවනට මම් ඒ උතුම් බෝධිනුවනට නැමී වැඳ වැටි සිරසින් නැමී වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සම විට පහන් වූ සිතින් සම විට වන්දනා කරම් වන්දනා වන්දනා කරා ඒ උතුම් බෝධිනුවනට මම් ඒ උතුම් බෝධිනුවන නමි වැඳවැටි සිරසින් නමි වැඳවැටි සිරස පහන් වූ සිතින් සමවිත පහන් වූ සිතින් සමවිත වන්දනා කරම් වන්දනා කරම් සාදු උන්වහන්සේගේ සම්බුද්ධත්වය ගැන කෙටියෙන් කියවෙනවා ඒ වන්දනාවේ. උන්වහන්සේදා රාත්‍රී වෙද්දී සතරවන ධ්‍යානෙ දක්වා සිට සමාධිමත් කළා. දැන් බලන්න මේ හිතේ තියෙන හැකියාව. මේ හිත ඇතුලේ තියෙනවා අමුතු මාදිලියේ ටේප් එකක්. ඒක කාටවත් මේ මේ සාමාන්‍ය හිතෙන් හොයාගන්න බෑ. හතරවෙනි ධානයේදී මේ හිත උන්වහන්සේ දේශනා කරනවා සමතෝ සමත භික්කවේ සමතම් භික්කවේ භාවේත සමතම් භික්කවේ භාවියතු කමත්තමන හෝති චිත්තම් භාවියති මහණෙනි සමාධිය වඩන්නේ සමාධිය වැඩෙනකොට වැඩෙන්නේ සිතයි එතකොට සිත සිතේ තියෙනවා නම් යම්කිසි හැකියාවක් ඒ සිතේ හැකියාව වර්ධනය වෙන්නේ මොකෙන්ද සමාධියෙන් සමාධියෙන් තමයි කියන හිත වැඩෙන්නේ විපස්සනා භික්කවේ භාවිත කමන්ත මනෝති යා පඤ්ඤා සාපවද්දති විදර්ශනායෙන් වැඩෙන්නේ ප්‍රඥාවයි කියනවා එතකොට උන්වහන්සේ ඉස්සලම වැඩි මොකද්ද? සිත. සිත වැඩුවා. සමාධිය දියුණු කළා උන්වහන්සේට පුළුවන් වුණා ඒ සමාධිය හොඳට ප්‍රබල වුණාට පස්සේ මේ හිත දේශනාවේ තියෙන හිත කර්මන්නේ වෙනවා කියලා. කර්මන්නේ වෙනවා කියන්නේ ඔව් ඒ වමනා පැත්තකට හිත යොමු කරලා මෙහෙවන්න පුළුවන්. උන්වහන්සේ හිත මෙහෙව්වා ආපස්සට. කල්ප ගණන් උන්වහන්සේ දැක්කා තමන් වහන්සේ පැමිණි සංසාර ගමන. ඒකට කියන්නේ මොන ඥානේද? පුබ්බේ නිවාසනා පුබ්බේ නිවාසානුසති ඥානෙ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා තමන් වහන්සේ වගේම අන් අයත් මේ සසරේ මෙහෙම ඇවිද ඇවිද ඉන්නවාද කියලා. උන්වහන්සේ දැක්කා. ඒ සතරුණ ධානයට දියුණු කළ සීතෙන් මේ සත්‍යය කර්මානුරූපව චුත වෙන හැටි භවපත්‍ය ජාති. කර්මානුරූපව චුත වෙන හැටි. කර්මානුරූපව උපදින හැටි. පින් කරපු අය සුගතියේ උපදින හැටිත් පව් කරපු අය දුගතිය උබද නැහැටි. ඒකට කියන්නේ චුතූපපාත ඥානය. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මෙහෙම වෙන්නේ ඊට පස්සේ කෙලවරක් නැහැ ජරා මරණ වලට මූණ දෙන. ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයද්දි හොයද්දි හොයද්දි උන්වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්තා. මේක සිද්ධ වෙන්නේ දේව මැවිල්ලක් නිසා නොවේ. මේක සිද්ධ වෙන්නේ Tamanගේ කැමැත්තටත් නොවේ. මේක සිද්ධ වන්නේ ඉබේත් නොවේ. හේතු සකස් වෙන නිසා හැදෙනවා. හේතු නැති වෙනකොට නැති වෙන අනිත්‍ය වූ දෙයක්. තමාගේ වශයෙන් පවත්වන්න නොහැකි අනාත්ම වූ දෙයක්. දුක්ඛ වූ දෙයක් කියලා උන්වහන්සේට පටිච්ච සමුප්පාදේ හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වෙලා එදා පාන්දර ජාමේ උන්වහන්සේගේ සිතේ තිබිච්ච සියලු ආශ්‍රවයන් කාමාශව භවආශව අවිජ්ජාසව සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ ඔව් සම්බූ ඥාණයෙන් තමා විසින් උපදවාගත් ඥාණයෙන් ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ආවෝද කරගනිමින් අරහත් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පත් වෙලා උන්වහන්සේ සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා ගුරුවරයෙක් නැතුව හරිනේ. මට ඕනේ මේ කාර්යයටත් ගුරුවරයෙක්. දැන් බලන්න උන්වහන්සේ තුල ගුරු ගෞරවයනේ. ගුරුවරයෙක් ඕනේ. මට මේ කාර්යෙට ගුරුවරයෙක් ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා උන්වහන්සේගේ සීලයට, සමාධියට, ප්‍රඥාවට, විමුක්තියට, විමුක්ති ඥාන දර්ශනයට අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න පුළුවන් ගුරුවරයෙක් මෙලොව සහ වෙන ලෝකෙක ඉන්නවාද කියලා කොහේවත් නැහැ. උන්වහන්සේට තේරෙන උන්වහන්සේ සීලෙන් පරිපූර්ණයි. සමාධියෙන් පරිපූර්ණයි. ප්‍රඥාවෙන් පරිපූර්ණයි. විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් පරිපූර්ණයි. ඊට පස්සේ උන්වහන්සේතුව මං යම් ධර්මයක් අවබෝධ කළාද? යම් ධර්මයක් සාක්ෂාත් කළාද? යම් ධර්මයක් අද්දුටුවාද? මං ඒ ධර්මයේම ගුරුවරයා වශයෙන් තබා ගන්නවා කියලා සිටිවිල්ල ආපු ගම උන්වහන්සේ ඉස්සරහා එක්කෙනෙක් පහළ වුණා. කවුද? සහම්පති බ්‍රහ්මරාජයා පහළ වෙලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා ධර්මයටමයි සත්කාර කළේ ධර්මයටමයි සම්මාන දැක්වුවේ ධර්මයටමයි මානනය කළේ උපහාර දැක්වුවේ ධර්මයේම පුද පුදා තමයි ඒ වැඩි භාග්‍යතුන් වහන්සේගේ සිටිවිල්ල හරියටම හරි කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා කාටද මම මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ. බලද්දි උන්වහන්සේ බැලුවා ආලාර කාලාව. දවස් 7කට කලින් අභාවයටපත් වෙලා. ඊට පස්සේ මේක අවබෝධ කරගන්න ඉන්න ඊළඟ සුදුස්සා උද්දකරම් බොහෝ කල් ඒගොල්ලෝ සමාධිය වඩ වඩ හිටපු අය. බැලුවා ඊරේ අභාවයටපත් වෙලා. ඊට පස්සේ බැලුවා කාටද මේක ඊළඟට දේශනා කරන්න සුදුසු? උන්වහන්සේ දැක්කා පස්වග භික්ෂුන් වහන්සේලා. එතකොට එයා ඉන්නේ දැන් බරණැස ඉසිපතන මිගදාය. උන්වහන්සේ බරණැස ඉසිපතන මිගදායට වැඩිය. ඊට පස්සේ එතනදී පොඩි කතාවක් වුණා. ඒ කියන්නේ එකපාරට ඒගොල්ලෝ පිළිගන්න කැමතුන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ එකක් ඉස්මතු කළා. මම මෙතෙක් කාලයක් ඔබට බොරුවක් කියා තියනවාද? නෑ කිව්වා. මම මේක අවබෝධ කළා කිව්වා. ඊට පස්සේ අය අහන්න පෙළඹුණා කොණ්ඩඤ්ඤ තමයි ඉස්සල්ලාම හිතේ පැහැදිලිම ඇති කරගත්තේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ හිතුවා එහෙනම් ඒකාන්තයෙන්ම මේ සම්බුද්ධත්වයටපත් වෙලා තමයි මේ ඉන්නේ. ඇයි බාහිරින් පේන්න කිසි දෙයක් තිබුණේ නැහැ. උන්වහන්සේ බාහිරින් රැස් විහිදුවගෙන වැඩියනම් මොකද වෙන්නේ? ඒ ඔබ හිතන්නේ ඒ පිරිස පිළිගනින්ද ප්‍රතික්ෂේප කරයිද? ප්‍රතික්ෂේප කරනවා. ඒ විඥා හොයන්නේ බුද්ධිමතයි. ඉතින් උන්වහන්සේ ඒ වෙලේ පළවෙනි ධර්ම දේශනාව කළා මොකද්ද? ආ ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව. ඒකේ අන්තර්ගතය මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඊළඟට දෙවෙනි ධර්ම දේශනාව කළා. ඔව් ඊට අමතරව ධර්ම දේශනා කෙරුණා. නමුත් මේ කියන්නේ දෙවෙනි කියලා පළවෙනි ධර්ම දේශනාවෙන් කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. ඊට පස්සේ ආර්ය සත්‍යම විස්තර කර කර යද්දී වප්ප මහානාම අස බද්දී වප්ප මහානාම අසජී ඒ ස්වාමීන් වහන්සේලා සුවාන් වුණා. ඊට පස්සේ උන්වහන්සේ ඒ පස්නමම එකතු කළා පංච උපාදානස්කන්ධය ගැන ගැඹුරු දේශනාවක් කළා. මොකද අනාප ලක්ෂණ සූත දේශනාව. ඒ දේශනාව දේශනා කළා අවසන් වෙනකොටම ඒ භික්ෂුණාන්සේලා පස් නම අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ අසකුල පුත්‍රයා ඒ පිරිස ඊට පස්සේ බද්දවගී කුමාරවරු මේ වගේ ටික ටික විශාල වශයෙන් පිරිස ඇදිලා ඉන්න ගත්තා. ඒ දවස්වල උන්වහන්සේ එක දිගටම කළේ පැවිදි කිරිල්ල එහි බික්කු පැවිද්ද. එහි බික්කු පැවිද්ද කියන්නේ පින්වත් භික්ෂුව එන්න මම මේ ධර්මයේ නියම විදිහට කියා දීලා තියෙන්නේ කියලා කියන එකට මෙයාගේ හිස රැවුල් නැති වෙලා යනවා. ගිහි වස්ත්‍ර නැති වෙලා යනවා, සිවුරු පෙරවෙනවා, අතට පාත්‍රයක් එනවා. ඒක තමයි යාගේ පැවිද්දත් උපසම්පදාවත්. දිගටම ආවේ ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා 69ක් වුණාම උන්වහන්සේ දේශනා කළා මහණෙනි යම් දිව්‍ය වූහු මානුසික වූහු බන්ධන ඇද්ද සසරි බැඳ තබන ඒ සියලු බන්ධන වලින් මම නිදහස් වුණා ඔබත් නිදහස් වුණා දැන් ගිහිල්ලා මහණෙනි මේ ධර්මයේ කියන්න එක මග දෙන්නේ කියන්න ඕනේ කියන්න ඔව් මහණෙනි ගිහිල්ලා ධර්මයේ දේශනා කරන්න මේ ලෝකේ ඉන්නවා අල්ප රජස්ක ඒ කියන්නේ කෙලෙස් අඩු ආ තව එකක් මට අමතක වුණා උන්වහන්සේට ඉස්සල්ලාම මේ දේශනාව කරන්න උනන්දු වුණේ උන්වහන්සේ කල්පනා කළේ මං හරිය අමාරු වුණා මේ ධර්මයේ අවබෝධ කරගන්න මම ගොඩාක් මහන්සි වුණා. ඉතින් මේ සාමාන්‍ය ලෝකයේ මේ අඹ දරුවෝ ගෙවල් දොරවල් මේවා සතුට වෙවින්න අය මේ සසරෙන් ඈතර කරන දෙයකට ආහස කරයිද? එතකොට මහා සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ඔව් මේ හරි ලස්සන කියමනක් කිව්වා. ඔව් අහෝ මේ ලෝකේ නැසී යාවේ වනසීයාවි. භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේගේ සිට ධර්ම දේශනාවට නැමෙන්නේ නැහැ. සඳනා කළා කිව්ව භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය ආબોධ කරන අය ඉන්නවා. අල්ප රජස්ක අල්ප රජස්ක කියන්නේ ඔව් කෙලෙස් අඩු අය ඉන්නවා. ඒගොල්ලෝ මේ ධර්මය ආબોධ කරනවා. හැබැයි ඒ කෙලෙස් අඩු අයටත් මේක අහන්න හම්බුනේ නැත්තම් පිරිහි යාවේ. බුදුරජාන් වහන්සේ බැලුවම උන්වහන්සේට නෙළුම් පොකුණක් වගේ මේ ලෝකේ පෙවුණා. ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ඊට පස්සේ උන්වහන්සේ උන්වහන්සේට මේ මේ සාම්පති බ්‍රහ්ම ආරාධනා කළේ. ආරාධනා කළේ කොහොමද? නිදුකානනි ප්‍රඥාවෙන් තනූ ප්‍රාසාදයට නැගී දුක් දුම්නස් විඳින ලෝ සතුන් දෙස දැක බලා වදාළ මැනවා. මේ ලෝ සතුන් එතර කරවීම පිණිස මහා වීරයන් වහන්සේ නැගී සිටුණු මැනව. උන්වහන්සේ වෙලෙදි හරි ලස්සන ගාතාවක් උන්වහන්සේගේ මුවින් නිකුත් වුණා. අපාරුතං තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුංචන්තු සද්දා. සමන් ඇත්තෝ ශ්‍රද්ධාව මුදත්වා ඔවුන්ට අමෘත ద్వාරය විවෘත කරන ලද්දේය. ඊළඟට තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ. හරීම පුදුම සහගත දෙයක් මේක. ඉතින් උන්වහන්සේගේ දේශනා <clears throat> උන්වහන්සේගේ දේශනා දැන් අපි ළඟ සීන සූත්‍ර දේශනා වශයෙන් 18109ක්. උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ උන්වහන්සේ දේශනා කරපු ඒ බුද්ධ දේශනා උන්වහන්සේගේ අවබෝධයෙන් උන්වහන්සේ දේශනා කරපුවා. මේකේ තියෙනවා දේශනා ස්වල්පයක් රහතන් වහන්සේලාගේ. ඒවත් ඇතුළත්. දීඝනිකායේ තියෙනවා දේශනා 34ක්. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා දේශනා 152ක්. සංයුත්ත නිකායේ තියෙනවා දේශනා 7762ක්. අංගුත්තර නිකායේ තියෙන දේශනා 9557ක්. එතකොට 17505යි. සුත්ත නිපාතේ තියෙන දේශනා 70ක්. එතකොට 17575යි. උදානයේ තියෙනවා දේශනා 80ක්. එතකොට 17655යි. ඉති උත්තකේ තියෙනවා දේශනා 111ක්. එතකොට 17766යි. ඊළඟට කුද්දක පාඨවල තියෙනවා දේශනා 5ක්. 17771යි. තීර ගාථාවල රහතන් වහන්සේලාගේ දේශනා ගාථා 264ක් තියෙනවා. රහත් භික්ෂුණීන්ගේ 74ක් තියෙනවා. ඔක්කොම එකතු කරාම 18109යි. දැන් මේ මේ උතුම් දේශනා අපිට මේ කොච්චර දඟලන්න ඕනේද කරණීයමිත සූත්‍රය පාඩම් කරගන්න. මහා මංගල සූත්‍රේ, රතන සූත්‍රේ, ධම්මචක්කේ පාඩම් කරගන්න කොච්චරනම් අපි මහන්සි වෙන්න ඕනේ දැන් බලන්න අපේ ස්මරණ ශක්තිය කොයිතරම් බුද්ධ කාලේ සියලුම රහතන් වහන්සේලා එක්කෝ මේ ධර්මයේ කටපාඩමින් තමයි දරාගෙන සිටියේ. එතකොට මේ ධර්මයට බුද්ධ කාලේ කිව්වේ මොකක්ද? නවාංග ශාස්ත්‍රු ශාසනය. මොකද්ද කිව්වේ? අංග 9කින් යුතු ශාස්ත්‍රු ශාසනය. එහෙමනම් මේ භික්ෂු ශාසනයකුත් නෑ භික්ෂුනි ශාසනයකුත් නෑ. මොකද තියෙන්නේ? නවාංග ශාස්ත්‍රු ශාසනය. ඒක බුද්ධ ශාසනය. ඒතර තියෙන්නේ මොකක්ද? බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ අංග කීයකින් යුක්තයිද? අංග 9කින් යුක්තයි. මොනවද මේ අංග 9? සුත්ත. සුත්ත කියන්නේ සූත්‍ර දේශනා. සුත්ත. ගෙය්‍ය. ගෙය්‍ය කියන්නේ ගාථා රහිත දේශනා. අන්න ගාථා සහිත දේශනා. ගෙයේ ගාථා සහිත දේශනා වෙය්‍යාකරණ. ගාථා රහිත දේශනා සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ. ඊළඟට ගාථා කියන්නේ උන්වහන්සේගේ දේශනාව තියෙන්නේ ගාථාව විතරයි. උන්වහන්සේගේ දේශනාව ගාථාව විතරයි. අර ධම්මපදේ මම මේ වාර පරිවර්තන කරපු එකේ හත් වෙනි එකේ තියෙන හරි පුදුමයි එක. එක භික්ෂුවක් හරි අහිංසක භික්ෂුවක් වනාන්තරයකට ලස්සන පරණ උද්‍යානයක් තිබ්බා. මේක තිබුණා මේ ආත්‍යරලා දාපු කුටියක් පොඩි. මෙයා මේක මේ පිළිසකර කරගෙන දැන් මේ කුටියට වෙලා භාවනා කරගෙන පාඩුවේ පින්ඳපාත කරගෙන ඉන්නවා. මේ අතරේ මේ උන්වහන්සේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඒක සල්ලාල පුරුෂයෙක් වෙසකනකට කිව්වා මට ඔහි නැතුව බෑ. ඒ නිසා ඔහි ආන් අසවල් තැන පොඩි වනසන්ඩියක් තියෙනවා. එතනට අසවල් දවසේ එන්න. මෙයා හා කියලා පොරොන්දු වුණා. දැන් මෙයා ඉතින් හොඳට සැරසිලා ලස්සන්ට ඇඳගෙන සැරසිලා දැන් මෙයා ගියා. කවුද මේ වෙසගෙන? දැන් ගිහිල්ලා දැන් බලන් ඉන්නවා ඉන්නවා ඉන්නවා පොරොන්දු ප්‍රකාර සිද්ධිය නැහැ. ඒ කියන්නේ අර මිනිස්සයා ආවේ නැහැ. දැන් මෙයා කල්පනා කර කර හිටියේ ඔව් මේ මිනිස්සයත් එක්ක ජීවත් වෙන්න. දැන් මෙයාගේ රාගය ඇවිස්සුණා. දැන් මෙයාට දැන් ආපු එක දැන් මෙයා කල්පනා කරලා දැන් හරි වැටි. දැන් මෙයා වටපිට බලනවා. බලනකට අනේ යට අහිංසක භික්ෂුව. ගහක් යට භාවනා කර කර ඉන්නවා දැක්කා. ආ තරුණේ ආ මේ මොකද කියලා මේ ලෝකෙට පිටුපාලා ඇස් වහගෙන. කියලා මොකද කියලා දැන් මේ පයේ බැඳි පයේ බැඳි මොනවද? ඔව් අත්වල තියෙන සලබ පයේ තියෙන නූපුර පා සලඹ කියන වචනේ වැරදි සලඹ තියෙන අතටයි පායට තියෙන නූපුර අපි සාහිත්‍ය කොච්චර කන පිට හැරෙත් බලන්න දැන් නේ දැන් සලඹ තියෙන පයේ ඈ ඈ පාසලම සලහ කියලා ඔය තියෙන්නේ වැරදි. සලම් සලම පය දාන්නේ නැහැ. පය දාන්නේ නූපුර. එතකොට පය නූපුර දාගෙන පැරණි ආභරණ. දැහෙනවා ලල්ලල්ලා කියගෙන එනවා එක්කෙනෙක්. අඩි ශබ්ද කරගෙන ගේජ්ජි සොල්ලගෙන එනවා දැන්. එතකොට අර නූපුර වල තියෙන පොඩි ගේජ්ජි තියෙනවා. දැන් අර භික්ෂුණට කිසි දෙයක් දන්නේ ඇස්සරියක්. මේන් ඉස්සරහ කෙනෙක් දඟර නැටු. එහාට යනවා, මෙහාට යනවා, ඊඟි පානවා, අර රූප රේණ තෝරනවා වගේ එහාට මෙහාට යනවා දැන් මෙයා. දැන් මේ භික්ෂුන් වහන්සේ ඒ වෙලාවේ හිටියේ විදර්ශනා වඩ වඩ. උන්වහන්සේ කල්පනා කරනවා මෙතන ඇහැක් තියෙනවා. ඇහැ ඉස්සරහ රූපයක් තියෙනවා. ඇහි විඥානයක් හටගන්නවා. මේක ස්පර්ශ වෙනවා. ස්පර්ශයෙන් විඳීමක් හටගන්නවා. විඳීමෙන් අඳුන ගන්නවා. ඒ අඳුන ගන්න එක ගැන හිතනවා. මේක දැන් මෙතන සිද්ධ වෙනවා කියලා දැන් මෙයා මොකද කරන්නේ? විදර්ශනාවට වඩින්නකට මේ විසගෙන ඇඟේ බැඳි අබරණ එක එක ගලවලා දානවා. ඇඟේ සලු එක එක ගලවලා දානවා. දැන් එහෙට මෙට ඇවිදිනවා. එකපාරට මේ වික්ෂුන් වහන්සේට හිතුණා හරි පුදුමයි. මට රාගයක් ඇති වෙන්නේ හැබැයි මගේ මේ මුළු ඇඟම කිලිපොලා ගියා. කිලිපොලා ගියා මට රාගයක් ඇති වෙන්නේ හරි පුදුමයි කියලා හිතනකොටම මහා කාරුණික අපගේ සාසුරුනාසි මේක දැක්කා. දැකලා ආලෝක ධාරාවක් එව්වා. ඒව ලස්සන දේශනාවක් පද හතරයි. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගා රමිස්සanti නතේ කාම ගවේසිනෝ ඔච්චරයි දේශන. ඒක කියන්නේ භික්ෂුව මේ වනාන්තර හරි ලස්සනයි. කාමේ හොයන අය මේ වනාන්තර සේවනය කරන්නේ මේ වනාන්තර සේවනය කරන්නේ වීතරාගී අය. එච්චරයි දේශනාව. ඒ උන්වහන්සේ දන්නවා වෙන දෙයක් කියන්න දෙයක් එතන හරියටම ඉලක්කෙට පද වචන පාවිච්චි කරනවා. ඒ දිසු මහානකට උන්වහන්සේගේ හිත ආයහු දෙකලා වුණා. අර අරමුණ උන්වහන්සේට නොපෙනී ගියා. උන්වහන්සේ ඉස්සරහ තියෙන ඇටසැකිල්ලක් ඊට මෙට යන එකක් දැන් පේන්නේ. අරහත්ත්වයටපත් වුණා. බලන උන්වහන්සේගේ හැම වචනයෙන්ම මිනිස්යාව අවබෝධ කරා ගෙනිනෝ ගාථා ඊළඟට උදාන උන්වහන්සේගේ දේශනාවේ උදාන තියෙනවා 80ක්. ඒ උදාන වල තියෙන්නේ උන්වහන්සේ අනායාසයෙන් ඒ කියන්නේ කිසි උත්සාහයකින් ආයාසයකින් තොරව ඉබේ උන්වහන්සේට මුවෙන් පිට වෙන දහම් පද උදාන ඉති උත්තක ඉති උත්තක 111ක් තියෙනවා උන්වහන්සේ ඒවා මේක කළොත් මේ මේක මෙහෙම වෙනවා. ඒක ඉතිවුත් එකේ තියෙන මහණෙනි මේ රාගේ ප්‍රහාණය කරන්න පුළුවන්. මේ ප්‍රහාණය කරන්න පුළුවන් නිසා මම මේක ඔබට දේශනා කරන්නේ මහණෙනි මම ඇප වෙනවා. මේක පුළුවන් කියනවා. හරි උනන්දුවක් උන්වහන්සේ දක්වලා තියෙනවා. 111 වෙනි දේශනාව. ජාතක උන්වහන්සේගේ පූර්ව ජීවිතය පිළිබඳ දෙසුම් මහා ගෝවින්ද සූත්‍රයේ මහා සුදස්සන සූත්‍රයේ ඊළඟට අර මොකද අර ජෝතිපාල මානවගේ හිට මොකක්ද ඒ සූත්‍රය? ගටිකාර සූත්‍රය. මගේ උන්වහන්සේගේ ජාතක, උන්වහන්සේගේ අතීත ජීවිතය ගැන විස්තර. අබ්බූත ධම්ම. ඒ කියන්නේ ඔව් බුදු කෙනෙකුගේ පිහිටන ආචාර්ය අද්භූත ධර්ම. ඊළඟට වේදල්ල. වේදල්ල කියන්නේ ප්‍රශ්නයක් අහනවා පිළිතුරක් දෙනවා. ආයේ ප්‍රශ්නයක් අහනවා ආයෙ පිළිතුරක් දෙනවා. මේ වගේ මේ අසාමාන්‍ය අද්විතීය විචිත්‍ර දේශනා කෞශල්‍යයක් ඒ බුදුරජාණන් වහන්සේට තිබුණා. ඉතින් ওই දේශනාවල් මේ දේශනාවල් මුල් කාලේ ඉඳලා ශ්‍රාවකයෝ හරි මහන්සිය ගත්තා පාඩමින් දරා ගන්න. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න කෙනෙක් කෙනෙකුගේ උපස්ථායක කෙනෙකුගේ අවශ්‍යතාවයක් මතුවුණා. ඊට පස්සේ සංඝයා රැස් කළා කිව්වා මට දැන් උපස්ථායක කෙනෙක් ඕන වෙලා තියෙනවා. සාරිපුත්ත මහා රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මං එන්නම් උපස්ථාන කරන්න. නෑ එපා. මුගලන් මහා රහතන් වහන්සේ කිව්වා භාග්‍යතුන් වහන්සේ මම එන්නම් උපස්ථාන කරන්න. එපා. අනුරුද්ධ මහා රහතන් වහන්සේ මහා කස්සප ඊළඟට මේ වගේ රේවත ආදී රහතන් වහන්සේලා ඉදිරිපත් වුණා උපස්ථාන කරන්නේ. පැත්තකින් වාඩි වෙලා ඉන්නවා ආනන්ද හාමුදුරු ඉදිරිපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වුණා ආනන්ද ඔබට පුළුවන් මේක. භාග්‍යතුන් වහන්සේ එහෙම බෑ වරයක් ඕනේ මට කිව්වා. ඒ මොකද්ද කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මම නැති වෙලාවක යමක් දේශනා කළාද ඒක මට ආයෙත් මතක් කරලා දෙන්න ඕනේ මම ආනන්දේ අසවල් දේශනාව අද කළා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ආරාධනාවලට මං එන්නේ නැහැ. හැබැයි මගේ ආරාධනාවලට භාග්‍යතුන් වහන්සේ වඩින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේට යම් ලාභ සත්කාරයක් ලැබෙනවාද ඒක මම නොගෙන ඉන්නවා. ඒකට භාග්‍යතුන් වහන්සේ අනුමැතිය දෙන්න ඕනේ. ඊළඟට මට ඕනෑම වෙලාවක කුකුසක් දහම් ගැටලුවක් ආවොත් ඒ ඕනෑම ගැටලුවක් මට අහන්න ඕනෑම වෙලාවක අවසර දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. දෙලා කිව්වා මේ වගේ උපස්ථායකවරු අතීත බුද්ධ ශාසනයේ හිටියා. එදා ඉඳලා හිවණැල්ලක් වගේ බුදුරජාණන් වහන්සේ ළඟ ඇසුරු කරගෙන මේ ධර්මය ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ උදාලා මහණෙනි මේ ආනන්ද වේගවත් වැටහීම් තියන අතරින් අග්‍රයි. බලවත් ප්‍රඥාවක් තියෙනවා. බලවත් ස්මරණයක් මතක තබා ගැනීමේ හැකියාව ඇති අතරින් ලෝකේ ආනන්දට සම කරන්න පුළුවන් කෙනෙක් නැහැ කිව්වා. සියලු දේ ගත්තා. ඒ වගේම ආවා විනය ගැන උනන්දු වෙන රාතන් වහන්සේ ළමක් හිටියා. උපාලි. විනය කාරණා උන්වහන්සේට තමයි භාග්‍යතුන් වහන්සේ කියා දෙන්නේ. එතකොට උන්වහන්සේ ඒවා ඔව් දරා ගන්නවා. මෙහෙම තිබිලා බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පාන්න ලං වුණා. එතකොට ආනන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ අලුතින් පැවිදි වෙන අය අලුතින් මේ ශාසනයට එකතු වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ හිතාවි දැන් අපට පිළිසරණක් නෑ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිණිවන් පෑවනේවා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි මොකද කරන්නේ? අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා යෝකෝ ආනන්ද මයා ධම්මෝස දේශිතෝ විනයෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තං ආනන්දේ මා විසින් යම් ධර්මයක් දේශනා කළාද යම් විනයක් පැනෙව්වාද මෙය මාගේ ඇවෑමෙන් පස්සේ ඔබේ ශාස්ත්‍රු එහෙනම් අදටත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා ඊට පස්සේ මේක හොඳට වික්ෂුන් වහන්සේලාගේ හිතට වැදුනා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කාලෙත් ඉතින් ප්‍රශ්න තිබ්බා. ඒක බාබර් කෙනෙක් පැවිදි වුණා. ළමයි දෙන්නත් මහාන කළා. එයාගේ නම සුබද්ද්‍ර. එයාට ආසාවක් ඇති වුණා කැඳක් පූජා කරන්න. එයා අර පොඩි උන්නාන්සලා දෙන්නට කිව්වා දැලි පිහිදීලා කතුරු දීලා එක ඕගොල්ලෝ ගිහිල්ලා මිනිස්සුගේ කොණ්ඩේ කපන්න. ඒ මිනිස්සු ආයේ මොනවද ඕනේ? අපිට දෙන්න හාල්කොල්. මොකටද? කැඳක් පූජා කරන්න. දැන් ඔන්න මේ පොඩි නමලා දෙන්න යනවා කොහෙද මේ යන්නේ? ගංගොල යනවා. කොණ්ඩේ මේ දින හරි සුරතක්. එතකොට මිනිස්සු අහනවා ඇයි මොකද මේ කියන අපි මේ කොණ්ඩේ කපන්න කැමති අය කොණ්ඩේ කපන්න මේ ආවේ. ඒ මොන දෝණිය ඔයගොල්ලන්ට අපිට හාල් පොල් ඕනේ කියලා. මොකටද කියලා කැඳක්. ආ දැන් මිනිස්සුන්ගේ කොණ්ඩේ කැපීම අවශ්‍ය නැති අයත් කොණ්ඩේ කප්පෝ ගන්නවා. දැන් ඔන්න කැඳ කැඳ හාල් පොල් හම්බ වුණා. දැන් ඔන්න මේ සුබද්‍ර කියන බුද්ධ පබ්බජිත. බුද්ධ පබ්බජිත කියන්නේ වයසට ගිහින්. බුද්ධ කියන්නේ වෘද්ධ. වෘද්ධ කියන්නේ මහලු. වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනා. ඊට පස්සේ දැන් මේ දුව කැඳ. සියට ගිහිල්ලා කැඳ කෝපක් කැඳක් වගේ. දැන් දන්නවා කාරණේ. කවුරුව දුන්නද කියලා නෑ භාග්‍යතුන් වහන්සේ මමමයි මේක හදි ආ කොහොමද හැදුවේ කියලා ඇහුවා. මම මෙහිම පොඩි නමල පිටත් කළා. ඊට පස්සේ ඇහුවා ඈ ඔව් මේක කිසි දවසක පැහැදිච්චාගේ පැහැදිලි හේතු වෙන්නේ නැහැ. වීසි කරනවා ඔබ කිව්වා. ඔන්න තරහ බැඳගත්තා. පැත්ත පලාට ගියේ නැහැ ඉඳලා තරහෙන් හිටියා. දැන් භික්ෂුන් වහන්සේලා මේ රාතන් වහන්සේලා සංවේගයෙන් ඉඳෙද්දී මේක ලෝක ස්වභාවයක් මේ තථාගතයන් වහන්සේ පවා පිරිණිවීමට පත්වීම ලෝක ස්වභාවය කියලා සංවේගයෙන් සිටිද්දී මෙයා කියනවා වැද්දට ගිහිල්ලා අනිත් අඬන භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මේ මොකද ඔයලා අඬන්නේ දැන් මහා ශ්‍රමණයන් වහන්සේ නෑනේ අපිට හිත මන අපිට අපි ඉන්නෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ආරන් දැනගන්න ලැබුණා. අධර්මයේ බලවත් වෙන්න කලින් අවිනයේ බලවත් වෙන්න කලින් ඉක්මනින්ම බුද්ධ දේශනා සංගායනා කරන්න ඕනේ. සංගායනා කියන්නේ සමූහ ගායනාවක් නෙමෙයි. මොකද ගායනා කියන වචනේ ඇහුවාම අර අර පාසලකට වෙච්ච එක වෙන්නේ. ඒ කියන්නේ අර මේ අතේ හොල්ලන අතර තියෙන සලම පයට ගියා වගේ මේක හරියට අල්ලගන්න බැරුව යනවා. සංගායනා කියලා කියන්නේ සාමූහිකව pāli වචනයක කියන්නේ සංගීති. සංගීති කියලා කියන්නේ සමූහයක් එකතු වෙලා සජ්ජායනා කරලා සම්මත කරන දේ. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පළවෙනි ධර්ම සංගායනාව කෙරුණා. ඒක ඒ වෙනකොට මේ රහතන් වහන්සේලා 499ක් තෝරන් හිටියා. ධර්මයේ දන්න ධර්මයේ මතක තියාගත්තු කෙනා සම්බන්ධ කරගන්න විදියක් නැහැ තාම. උන්වහන්සේ රාජිකා වෙනවා කියලා දේශනා කළේ කොහෙද? විශාලා මහනුවර කියලා. කවුරු නිසාද? සුදින්න කියන කෙනෙක් නිසා මොකද්ද කළේ? ස්ත්‍රියක් සමග ඔව් ආයත කටයුත්ත කියදුනා ඒක නිසා මහානකම අවසන් වුණා කියලා මේ දේශනාව මේ ශික්ෂාපදේ මෙන්න මේ විදිහට පැනෙවුවා. එතකොට ඒක වෙනස් කළේ කොතනද? ඒක තව එකතු කළේ කොහොමද? ඉතින් ඒ සිද්ධි කියලා ඔන්න ශික්ෂාපදේ පැහැදිලි කළා. ඊළඟට දෙවෙනි ශික්ෂාපදේ. තුන්වෙනි. එතකොට ඔන්න ඉස්සල්ලාම සංගායනා වුණේ කුමක්ද? විනය. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ වැඩියා. ආනන්ද හාමුදුරන් අහනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔව් මේ සාම මේ ධම්මජාල සූත්‍රය දේශනා කළේ කොහේද? දැන් දිග සූත්‍ර තමයි ඉස්සෙල්ලම් පටන් ගත්තේ. දැන් මේ රටාව මෙහෙමයි. බුදුරජාන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව මොකක්ද කියලා නෙමෙයි ගත්තේ. පළවෙනි ධර්ම දේශනාව ගත්තා නම් ගන්න තියෙන්නේ ධම්සප්පවත සූත්‍රෙන්නේ. එහෙම ගත්තා නම් මේක ගොනු කරගන්න බෑ. එතකොට මේ රහතන් වහන්සේලා මේ ගොනු කරගන්නේ දැන් බලන්න අපිට chart එකක් පෑන කියලා ලියන්න ඕනේ. දැන් මේ පෑන් කොළ පාවිච්චියක් නෑ ඔක්කොම කරන්නේ මොකෙන්ද? කටපාඩම් කර කර හිතෙන් තමයි මේ ඔක්කොම මේ ගොනු කරන්නේ. හරි පුදුමයි. ඊට පස්සේ පළවෙනි දේශනාව මොකද්ද කියලා මේ බ්‍රහ්මජාල සූත්‍රය කිව්වා. නාලන්දාවත් පානුවරත් අතරදී මේ දේශනාව කළා කියලා. ඉතින් බ්‍රහ්මජාල සූත්‍රය විස්තර කළා. ඊට පස්සේ සාමාන්‍ය ඵල සූත්‍රය මේ වගේ දීඝනිකායේ සූත්‍ර 34 බ්‍රහ්මජාල සූත්‍රයේ සාමාන්‍ය ඵල අම්බට්ට, සෝනදණ්ඩ, කූටදණ්ඩ, මහලි, ජාලිය, සීහනාද, පොට්ටපාද, සුබ, කේවඩ්ඩ, ලෝහිච්ච, තේවිච්ච කියන මේ සූත්‍රයේ තියෙන ගොඩක් මේ බ්‍රාහ්මණ පිරිසත් එක්ක උන්වහන්සේ කරපු කතා. එතකොට තව තියෙන මහපදාන මහපදාන සූත්‍රයේ තියෙන්නේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන. මහා නිදාන සූත්‍රයේ තියෙන්නේ පටිච්ච සමුප්පාදේ සහ මේ ලෝකයේ අ르බුදී තෘෂ්ණාවෙන් හටගන්න ඇහැටි. ඊළඟට මහා පරිනිබ්බාන සූත්‍රය, මහා සුදස්සන, ජනවසද, මහා ගෝවින්ද, මහා සමය, සක්කපඤ්ඤ, මහා සතිපට්ඨාන, පායස රාජන්න, පාතික, උදුම්බරික සීනාත, චක්කවත්ති සීනාද, අග්ගඤ්ඤ, සම්පසාදනීය, පාසාదిక, ලක්කන, සිඟාලුවාද, ආරණාටිය, සංගීති සූත්‍රය, දසුත්තර සූත්‍රය කියන මෙන්න මේ සූත්‍ර දේශනා මේකේ තියෙනවා හරි ලස්සනට මේක අටුවාවේ බුද්ධ ഘോഷ ස්වාමින් වහන්සේ මේ සූත්‍ර දේශනාව වල තියෙන අර්ථය හකුලොල කියනවා දීගස්ස දීග සුත්තං කිතස්ස මේ දීර්ඝ දේශනා නිපුනස්ස ආගම වරස් හරි සියුම් ධර්ම කරුණු තියෙන බුද්ධානුබුද්ධ සංවන්නිතස්ස බුද්ධානුබුද්ධයන් වහන්සේලා වර්ණනා කරලාද සද්ධාවහ ගුණස්ස ඒක කියවනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා එතකොට දීර්ඝ දේශනා තමයි ඉස්සෙල්ලාම දේශනා සංගාය සජ්ජායනක සංගායන කළේ. ඊට පස්සේ ආවේ මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර කීයද? 152යි. ඒකේ තියෙනවා මූල පණ්ණාසික පණ්ණාසික කියන්නේ 50. මූල පණ්ණාසික කියන්නේ මුල් 50. මජ්ක්‍ධිම පණ්ණාසික කියන්නේ මැද 50. උපරි පණ්ණාසික කියන්නේ ඔව් අවසාන 50. ඉතින් ඒකේ අර මුල් එකට තමයි සූත්‍ර දෙකක් වැඩිපුර දාලා 52යි. ඒකේ මූල පරයය සූත්‍රය වර්ගය. ඒ වර්ගයේ තියෙන සූත්‍ර 10ක්. සීයනාද වර්ගයේ ඕපම්ම කියන උපමා දේශනාවල් තියෙන වර්ගයේ මහා යමක කියලා කියන්නේ දෙක දෙක කරුණු තියෙන වර්ගයේ චූල යමක ඒකේ විස්තරේ තියෙන සාමාන්‍ය පොඩි සූත්‍ර ඊළඟට තියෙනවා හරි ලස්සනයි ගෘහපති වර්ගයේ ගෘහපති වර්ගයේ තියෙන්නේ මේනේ මේ ගී ජීවිතය ගත කරන ඇත් එක කරපු දේශනා භික්ඛු වර්ගය භික්ෂුන් වහන්සේලාට කරපු දේශනා පරිබ්‍රාජක වර්ගය පරිබ්‍රාජකයන්ට කරපු දේශනා රාජ වර්ගය රජවරුන්ට කරපු දේශනා බ්‍රාහ්මණ වර්ගය බ්‍රාහ්මණයට කළ දේශනා ඊළඟට තියෙන උපරිපන්නාසකේ උපදේශ සහ ගැඹුරු දේශනා දේවදා වර්ගය අනුපද වර්ගය අනුපද කියන්නේ පිහිටන්නේ නිවන ගැන විස්තර ශුන්්‍යත වර්ගය ඊළඟට විභංග වර්ගයේ සලායතන වර්ගයේ කියන මේ දේශනාව මේ දේශනාව ගැන බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියනවා මෙහෙම. මජ්ක්‍ධිම ප්‍රමාණ සූත්තං කිතස්ස. මේ සූත්‍ර තියෙනවා මධ්‍යම ප්‍රමාණ. ඉද මජ්ක්‍ධිමාගම වරස්ස මේක තමයි උතුම් මජ්ක්‍ධිම නිකාය. ඒ කාලේ මජ්ජ නිකාය කියන වචනේ නෙමෙයි පාවිච්චි කළේ ආගම කියලා. මොකද්ද පාවිච්චි කළේ වචනේ? ආගම, දීඝාගම, මජ්ක්‍ධිමාගම, සංයුක්ත. අද අපි ආගමයි කියන්නේ බෞද්ධ නොවන අයට. ඒ ආගමේනේ කියන්නේ. නේ? ඒ ආගමේ ආගම ඉස්කෝලේට යන්නේ කියනවා. කියන්නේ නැද්ද එහෙම අපි? දැන් අපි ආගම කියන වචනේ බලන්න කාලයක් යනකොට වෙනස් වෙන හැටි නේ? ඒතර ආගම කියන වචනේ අද අපි පාවිච්චි කරන්නේ බෞද්ධ නොවන සහ ඔව් කිතුණු කියන අර්ථය තමයි තියෙන්නේ. දැන් මේ කාලේ පාවිච්චි කළේ ආගමයි කියලා බුද්ධ වචනේට. බුද්ධ වචනේ තමයි ආගම කියලා පාවිච්චි කළේ. පල්ලි කියන වචන වගේ. ඒ කාලේ පල්ලි කියන පාවිච්චි කරන ඉස්කෝලෙට. එතකොට මේ සුද්ධ ආක්‍රමණය කළ මේ රටවල් ඉස්කෝලේ ඇල්ලුවා. අල්ල මිෂනාරිවරයා දැම්මා. මිෂනාරිය මඩුවක් ගහන් ඒක පදිංචි වුණා. ඊට පස්සේ ළමයි පල්ලි යනවා. පල්ලි කියලා යන්නේ ඉස්කෝලේ. නමුත් අන්තිමට ඉස්කෝලේ නැති වෙලා දේවස්ථානේ පල්ලි වුණා. එහෙම මේවා වෙලා තියෙනවා. එතකොට බුද්ධාන බුද්ධ සංවන්නිතස්ස බුදු ගෝරයන් වහන්සේලා අනුබුදුවරයන් වහන්සේලා වර්ණනා කරපු පරවාද මතනස්ස. ඒ කියන්නේ ඔව් පරවාද කියන්නේ ඔව් මේ ශාසනයට විරුද්ධ මතවාද මතන. මතන කියන්නේ මඩින. මඩින දෙසුම් තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ. ඊළඟට සංයුක්ත නිකායේ තියෙනවා වර්ග පහ සංතර සංවිතනික දේශනා තියෙනවා 7762ක්. සගාත වර්ගය, නිදාන වර්ගය, කන්ද වර්ගය, සලායතන වර්ගය කියන මේ වර්ග හතරම මා පරිවර්තන කරලා තියෙනවා. එතකොට දීගනිකා ශීලකන්ද වර්ගය මම පරිවර්තන කරලා තියෙනවා. මජ්ක්‍ධිමනිකයේ මූල 50කේ මජ්ක්‍ධිම 50කේ උපරි 50කේ මම පරිවර්තන කරලා තියෙනවා. ඔබට දුර්ලභ අවස්ථාවක් මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න ලැබීම. එතකොට මේ සගත වර්ගයේ තියෙනවා සංයුක්ත 11ක්. දේවතා සංයුක්ත කියන්නේ දේවතාවරු ගැන. දේවපුත්ත සංයුක්ත කියන්නේ දෙව් පුතුන් බුදුරජුන්ගෙන් ඇසූ දහම් කරුණු. කෝසල සංයුක්තේ. කොසල් රජුත් බුදුරජුන්ගේ දේශනා. මාර සංයුක්තේ. මාර්යා ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනා. භික්ඛුණී සංයුක්තේ. භික්ෂුණීන් මාර්යාට මුණ දීපු දේශනා. බ්‍රහ්ම සංයුක්තේ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේත් එක්ක කරපු සම්බන්ධතාව. බ්‍රාහ්මණ සංයුක්තිය. බ්‍රාහ්මණයෙන් බුදුරජාණන් වහන්සේත් එක්ක කරපු එක කතා බහ. වංගීස සංයුක්තිය. වංගීස මහරහතන් වහන්සේගේ සම්බන්ධතාවය ගැන. වන සංයුක්තිය. වනාන්තරය ගැන තියෙන දේශන. යක්ඛ සංයුක්තිය. යක්ෂයන් බුදුරජාණන් වහන්සේට සම්බන්ධ වූ ආකාරය. සක්ක සංයුක්තිය. සක් දෙවිඳු සං ආකාරය. ඊළඟට තියෙනවා නිදාන වර්ගයේ තියෙන්නේ නිදාන කියන්නේ මොකද්ද? යම් කිසි කාරණයක් ගැන අපි කියන මේ රෝග නිදානේ හොයා ගන්න ඕන කියලා. ඒ කියන්නේ ඒ රෝගයට මුල් වෙච්ච. මේකේ තියෙන්නේ ඒකේ සම්පූර්ණ පටිච්චසමුප්පාදය. ඒකේ තියෙනවා අபிසමය සංයුත්තේ අන්තරපියාල කෙනේ කියා. දේශනාවල් කෙටි කරලා තිනවා. ධාතු සංයුත්තේ ධාතු ගැන විස්තරේ අනුමතග්ග සංයුත්තේ කෙලවරක් නැති සසර ගැන කස්සප සංයුත්තේ මහා කස්සප මහරහතන් වහන්සේ ගැන ලාභ සත්කාර සංයුත්තේ ලාභ සත්කාරවල ඇති භයානකකම ගැන රාහුල සංයුත්තේ රාහුල ස්වාමීන් වහන්සේට කරපු දේශනා ලක්ඛන සංයුත්තේ ලක්ඛන මහරහතන් වහන්සේ දැකපු මේ භූත ලෝක විස්තර ඕපම්ම සංයුත්තේ උපමා වලින් මුල් කරපු දේශනා බික්කු සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දෙන උපදේශ ගැන දේශනා කන්ද වර්ගය කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන කන්ද සංයුත්තේ, රාග සංයුත්තේ, ditthi සංයුත්තේ කියන්නේ මේ දෘෂ්ටි නැති වෙනවා පංච උපාදානස්කන්ධය අවබෝධ වුණොත්. ඔක්කාන්ති සංයුත්තේ කියන්නේ ධර්මයේ සිට බැස ගන්නවා පංච පාදානස්කන්ධේ අවබෝධ වුණොත්. උපාද සංයුක්ති කියන්නේ මේ සතර මා ධාතුන්ගේ ආයතනවල පංච පාදානස්කන්ධ ඉපදීම නිසා දුක හට ගන්න ගැන. ක්ලේශ සංයුක්තේ හිත කිලුට වීම ගැන. සාරිපුත්ත සංයුත්තේ සාරිපුත්යන් වහන්සේ ගැන. නාග සංයුත්තේ නාග ලෝකේ විස්තර. සුපන්න සංයුත්තේ ගුරුලන්ගේ විස්තර. ගන්ධබ්බ සංයුත්තේ ගාන්ධාර ලෝක විස්තර. වලාහක සංයුත්තේ වැස්ස වලාහක දෙවිවරුන්ගේ විස්තර. වච්චගොත්ත සංයුත්තේ වච්චගොත්ත කියන බ්‍රාහ්මණයාට ඇතිවෙච්ච ප්‍රශ්න වලට තියෙන උත්තර. ධාන සංයුත්තේ ධානයේ වඩද්දී ඇති වෙන වෙනස්කම් ගැන විස්තර. සලායතන ඊළඟට තියෙනවා සලායතන වර්ගයේ. සලායතන වර්ගයේ තියෙනවා සංයුත්ත නවයක්. වේදනා සංයුත්ති කියන්නේ විඳීම ගැන තියෙන දේශනා. බලන්න මේවා මේ රහතන් වහන්සේලා ඒ කාලේ කොහොම මේවා මේ කොටස් කළාද අපිට හිතාගන්න බෑ. මාතුගාම සංයුත්ති ස්ත්‍රීන් ගැන දේශනා. ජම්බුකාදක ජම්බුකාදක තාපසය ගැන සාමන මණ්ඩිකානි තාපසය ගැන තියෙන දේශනා මොග්ගල්ලාන සංයුත්ති මුගලන් මහරහතන් වහන්සේගේ දේශනා චිත්ත සංයුත්ත චිත්ත ගෘහපතියගේ දේශනා ගාමිනී සංයුත්ත ගාමිනී ගෘහපතියගේ දේශනා අසංකත සංයුත්තේ ඔව් හේතුඵල ධර්මයකට නොගත් නිවන ගැන තියෙන දේශනා අභ්‍යාකත සංයුත්තේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීපු ප්‍රශ්න ඇයි ඒවට පිළිතුරු නොදුන්නේ කියන කාරණා ගැන දේශනා. මහා වග්ගයේ සංගතිනිකායේ පහේ මග්ග සංයුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ බොජ්ජංග සංයුත්තේ තත්තිස් බෝධිපාක්ඛ සත්‍ය බොජ්ජංග සතිපට්ඨාන සංයුත්තේ සතර සතිපට්ඨාන ඉන්ද්‍රිය සංයුත්තේ පංච පංච ඉන්ද්‍රිය ගැන සද්දා විරිය සති සමාධි ප්‍රඥා ගැන සම්මප්පදාන සංයුත්තේ වීරිය ගැන බල සංයුත්තේ පංච බල ගැන ඊද්ධිපාද සංයුත්තේ ඡන්ද ඡන්ද චිත්ත විරිවිමර්ශා ගැන අනුරුද්ධ සංයුත්තේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ දේශනා ධාන සංයුක්ත ධාන ගැන තියෙන දේශනා ඊළඟට තියෙනවා සෝතාපට්ටි සංයුක්ති ආනාපාන සංයුක්ති ආනාපාන සතියෙන් ධර්ම අවබෝධ කරන හැටි සෝතාපට්ටි සංයුක්ති සෝවන් විච්ච වීම ගැන විස්තරේ සත්‍ය සංයුක්ති චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වුණොත් වෙන විපත මේ ටික තමයි ඒ සංයුත්නිකය සම්පූර්ණ තියෙන සංයුත්නිකය ගැන වර්ණනා කරනවා බුද්ධ ഘോഷ හාමුදුර මෙහෙම සංයුක්ත සංයුක්ත පද පතිමන් පිටස්ස සංයුක්ත එතකොට සංයුක්තාගම වරස්ස මේ එකට එකතු කරපු උතුම් දේශනා බුද්ධානුබුද්ධ සංවන් නිතස්ස බුද්ධානුබුද්ධයන් වහන්සේලා වර්ණනා කරපු ඥාන පබේද ජනනස්ස ඒ කියන්නේ ඥාන පබේද ජනනස්ස විවිධ ඥානයන් උපදවා දෙන ඒ කියන අවබෝධය ඇති කරවා දෙන හැකියාව මේ සංයුත්ත නිකාය දේශනාවල තියෙනවා ඊට පස්සේ අපිට හම්බ වෙනවා අංගුත්තර නිකාය අංගුත්තර නිකායේ තියෙනවා බුද්ධ දේශනා 9557ක් මම මේ අංගුත්තර දේශනාවෙන් පරිවර්තනය කරලා තියෙනවා තුනක් කොටස් තුනක්. ඒකක නිපාතේ, දුක නිපාතේ, තික නිපාත කියලා. තව තියෙනවා චතුක්ක නිපාතේ, පංචක නිපාතේ, ඡට්ට නිපාත කියන හය වෙන එක, සත්තක කියන්නේ හත් වෙන එක, අටක කියන්නේ අට වෙන එක, නවම කියන්නේ නව වෙන එක, දසම කියන්නේ දස වෙන එක, ඒකාදශම කියන්නේ 11 වෙනි. ඒ කියන්නේ මේවා වෙන් කරන්නේ එක එක කරුණු වලට. ඒකාදශම නිපාතේ තියෙන්නේ දේශ කරුණු 11 11 තියෙන දේශනා. දසක නිපාතේ තියෙන්නේ කරුණු 10 10. නවක නිපාතේ තියෙන කරුණු 9 9. අටක නිපාතේ තියෙන කරුණු 8 8. සත්ක නිපාතේ තියෙන කරුණු දැන් බලන්න මේ රහතන් වහන්සේලා බුද්ධ දේශනා ඒවා ඔක්කොම ලස්සනට අරගෙන තියෙන ලස්සන. ඒකක දුකාදි ප්‍රතිමන්ඩිතස් පළවෙනි කාරණේ කාරණා දෙක දෙක ආදියෙන් ප්‍රතිමන්ඩිත. ඒ කියන්නේ සැරසුණු. අංගුත්තරාගම වරස් අංග වශයෙන් වැඩිගෙන යන උතුම් දේශනාව. ධම්මකතික පුංගවාණං බණ කියන උතුමන්ට විචිත්තපටිභාන ජනනස්ස බණ කියන උතුමන්ට විවිධ ආයුරින් ඒක උත්පාදනය කරලා කියන්න පුළුවන්කම ඇති කරලා දෙනවා අංගුත්තර නිකාය ඉගෙන ගත්තොත්. එතකොට ඒ අංගුත්තර නිකාය ගැන ඊළඟට පින්වත්නි ඊළඟට අපිට හම්බ වෙනවා කුද්දක නිකාය. කුද්දක නිකායේ ඔව් කුද්දක පාට කුද්දක පාට වලට තියෙන මංගල සූත්‍රය, රතන සූත්‍රය, තිරෝ කුඩ සූත්‍රය, නිදි කඩ සූත්‍රය සහ මෙත්ත සූත්‍රය කියලා. මම පරිවර්තන කරලා තියෙනවා. ධම්මපදයේ. ධම්මපදයේ ඒගොල්ලෝ දැන් මේ දවස්වල මම පරිවර්තන කරගෙන යන්නේ ඒකේ අට කතා. ධම්මපද අට කතා. මම හිතන්නේ පසුගිය දවස්වල අපි නිකුත් කළා හතවෙනි හත්වෙනි කොටසයි පුදුම ලස්සනයි. අටුවා විස්තර හිතන්න බැරි තරම ලස්සනයි. ඊළඟට උදාන බුදුරජාණන් වහන්සේගේ උදාන මා පරිවර්තනය කරලා තියෙනවා. ඉති උත්තක පරිවර්තනය කරලා තියෙනවා. උදාන වල තියෙනවා දේශනා 80ක්. ඉති උත්තකේ තියෙනවා දේශනා 111ක්. සුත්ත නිපාතේ තියෙනවා දේශනා 70ක්. ඒ සියල්ලම මා පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟට විමාන වස්තු. විමාන වස්තු වල තියෙන්නේ ඔව් පින් කරලා දෙවිවරු වෙලා උපන්න කතා. പ്രേත වස්තු. ඒ කියන්නේ පව් කරලා ඔව් පෙරේත ලෝකේ පලච්චායගේ කතා. ජාතක. ඔව් බුදුරජාණන් වහන්සේගේ අතීත කතා. ඊළඟට තියෙන චුල්ල නිද්දේශ මහානිද්දේශ ඒවා තියෙන්නේ චුල්ල නිද්දේශ මහානිද්දේශ තියෙන සුත්ත නිපාතට ඇති සූත්‍ර දේශනාවල විග්‍රහයන්. පටිසම්භිදා මග්ගයේ තියෙන්නේ ඥාන ප්‍රවේද එක එක ඥානයන් ගැන විග්‍රහයන්. අපදාන පාළියේ තියෙන්නේ මේ ශ්‍රාවකයන් වහන්සේලාගේ සංසාරේ විස්තර බුද්ධ වංශයේ තියෙන බුදුරජාන් වහන්සේ ගැන සංසාරේ විස්තර චාරියා පිටකේ තියෙන තේක නෙත්‍ති ප්‍රකරණ කියලා එකක් තියෙනවා. නෙත්‍ති ප්‍රකරණ කියන්නේ මුල් බුද්ධ දේශනාවල් ගැන විග්‍රහයක්. ඒක තියෙන්නේ කරුණු සම්පදීන කර කර කියන එකක්. පේටකෝපදේශ කියන්නේ සූත්‍ර පිටකේ ගැන තියෙන දේශන. එතකොට මේ කියපු ඔක්කොම අයිති කුද්දක නිකායට. ඒ කාලේ කුද්දක නිකායටම තමයි අභිධර්මයත් ඇතුළු කරලා තිබුණේ අභිධර්මයේ කොටස් හතක් තියෙනවා ධම්ම සංගිනී විභංග කියලා කියන්නේ විග්‍රහ කර කර පෙන්වන එක ධාතු කතා කියන ධාතු ස්වභාවය ගැන තියෙන විස්තර ගෞතම බුද්ධ බුද්ධ දේශනාවල තියෙන විස්තරي තමයි ඒවා කොටස් කරලා විස්තර විග්‍රහ වෙනවා. පුද්ගල පඤ්ඤාත් කියන්නේ පුද්ගලයන්ගේ පැනවීම ගැන තියෙන විස්තර කතාවක් කියන්නේ පස් අර තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලි පුත්‍ර මහරහතන් වහන්සේට ඒ ඒ ප්‍රශ්න වලට මෝණ දීදී දෙන්න සිද්ධ වෙච්ච උත්තර යමක කියලා කියන්නේ කරුණු දෙක බැගින් තියෙන විස්තරේ ප ဋ ාණ කියන්නේ සූවිසි ප්‍රත්‍ය ගැන තියෙන විස්තරේ ඊළඟට මේ මේ ඔක්කොම අයිති වෙන්නේ ධම්ම කියන වචනයට මොකේද අයිති වෙන්නේ ධම්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා බුද්ධ ශාසනයේ ධම්මෝච විනයෝච ඒ කියන්නේ ධර්මයක් තියෙනවා විනයක් තියෙනවා විනයට අයිති කොටස් පහක් පරාජිකා පාළි පාචිත්තේ පාළි, මහවග්ග පාළි, චූලවග්ග පාළි, පරිවාර පාළි මේ සියල්ලට කියනවා ත්‍රිපිටකය කියලා. එතකොට මේ මේ මේ මේ ත්‍රිපිටකය ගැන යම් කිසි කෙනෙකුට ඕනේ නම් කරුණු කාරණා තේරුම් ගන්න එයා ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? ත්‍රිපිටකේ හදාරන්න ඕනේ. ඒ හදාර නැති එක එක්කෙනා කියන ඒවා අහගෙන පළක් පළක් නැහැ. සමහර කිව්වා ත්‍රිපිටකය කියන්නේ මේ ත්‍රිපිටු. ත්‍රිපිටු වල පොත් නෑ කිව්වා ත්‍රිපිටු තියෙන. පිටු තුනේ දැන් හරි ලේසි මිනිස්සුන්ව දැලේ දාන්න කොයි විදිහටද? ඔය ත්‍රිපිටකයේ කියෝලා පළක් නෑ. අවබෝධය කියන්නේ ඕක නෙවෙයි. අවබෝධි වෙනින් එකක්. මුද්දට මතක තියාගන්න පාප මිත්‍රය. පාප මිත්‍රයෙකුගේ වචන. කල්යාණ මිත්‍රයන අඳුන ගන්න මම ඔබට කෝඩුවාවක් දෙන්නම්. කල්යාණ මිත්‍රයාගේ පළවෙනි එක තමයි සමගියට කැමති. කල්යාණ මිත්‍රයා බුද්ධ දේශනා බුද්ධ දේශනාවටම තැන දෙනවා මිසක් තමන්ගේ මඟ පෙන්වීමකට තැන දෙන්නේ නැහැ. මොකද කල්යාණ මිත්‍රයාව සමාදම් කරවන්නේ මොකේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමාදන් නොකොට කිව්වොත් එහෙම නෑ නෑ නෑ ඊළඟ එක තමයි කල්යාණ මිත්‍රයා බුද්ධ වචනේ සමාදන් කරනවා. පුද්ගලයන් කෙරේ සමාදන් කරවන්නේ නැහැ. පාප මිත්‍රයා එහෙම නෙමෙයි. ආ මෙතන විතරනේ අතනට යන්කෝ. අතන ඉන්න හොඳ ලස්සනට කියලා දෙනවා. ඔච්චර මහන්සි ගන්න එපා විනාඩි 5ක් ඔය සමාධිය කටි කරගන්න ධානයට දාලා දෙයි. ඕන්න අහු වෙනවා. එතකොට මේ හිත පහදවන්නේ මොකේද? තව පුද්ගලයෙකුගේ උපදේශ මත මිසක් බුද්ධ වචනේ කෙරේ මම නම් දැන් අවුරුදු 10 තිස්සේ මම කවදාවත් ඔබ ඔබම අහලා බලන්න ඔබ ඔබ දන්නවද දැන් අවුරුදු ගානක් තිස්සේ අපි රචනා වලට සහභාගී වෙනවනේ මම කවදාවත් කියලාද මම මේක කරලා දෙන්නම් බය වෙන්න එපා මාව විශ්වාස කරන්න මගේ පස්සෙන් එන්න මම ධානි දාලා දෙන්න මම මගපල් ලබලා දෙන්නම් කියලා කාටවත් කියලා තියෙනවද කිසි දවසක නැහැ මම මොකද්ද ඔබට කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කෙරෙහි හිත පහදවා ගන්න එන හිත පහදවාගෙන දෙයක් නෑ කෙනෙක් කෙරෙහි පහදිනවනම් බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න දෙයක් කෙරේ පහදිනවනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන පහදින්න. පිරිසක් කෙරේ පහදිනවනම් ආරි සංඛ්‍යා කරේ පහදින්න කියලා. එහෙම නැතුව මේ මගේ කිසිම තරගයක් නැහැ. මම කවදාවත් අපේ වෙන වෙන ස්වාමීන් වහන්සේලා බණ කියන තැන් වලට මම පිරිස යවල නැහැ. ඔයන්න අතනට ගිහිල්ලා කට්ටියක් එක්කගෙන ඉන්න මෙහෙට. මම කියලා තියෙනවද කාටවත් එහෙම? කිසි කෙනෙකුට කියලා නැහැ. මං කිව්වේ සමහර අවස්ථාවල තියෙනවා මේ වගේ තැන් වලටත් තියෙනවා මේ මිනිස්සු එකතු කරන් යන්න කියනවා. ආ ඔතනට ආවට කමන්නේ අතනටත් යන්කෝ ඉතින් පොඩ්ඩක් එන්නකෝ. ඔය මං කියන එක අහලා පොඩ්ඩක් එන්නකෝ ඉතින් එතනක් තියෙන ධර්මයනේ. ඊට පස්සේ ගිහිල්ලා කියනවා එක වෙන. ඒ වගේ මේ අර මිනිස්සුන් එහෙට මෙහෙට එහෙට මෙහෙට මොකද්ද ට්‍රාන්ස්පෝට් කිරීම. ඒ ධර්මපචාර කියලා සලකන මෝඩ අය ඉන්නවා. ඒගොල්ලෝ පාප මිත්‍රයෝ මිසක් කලන මිතුරන් කියලා කියන්න බෑ. මෙතන අන්න අතන තමයි රහතන් වහන්සේලා ඉන්නේ. අතන තමයි නිර්ම ධර්මය තියෙන්නේ. එහෙම කතාව මේකේ රහත් කෙනෙක් හරි පුතජන කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් කියන්න තියෙන්නේ ඒක දීඝනිකායේ තියෙන දේශුම්. එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ තියෙන දේශුම්. එහෙම නැත්නම් සංයුත්නිකායේ තියෙන දේශුම්. මේ දේශනාවල් වලට හිත පහදවන්න ඕනේ අපි. දැන් එහෙම නැතුව අපිට අවබෝධ වෙලා විශේෂයෙන් තියෙනවා. ඒ නිසා මම එක දේශනාවක් ඇහුවා. එයා කියනවා මේ එකෙනෙක් කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන ඒව බලෝ මිසක් ඒව කරව කියලා නෑ කියනවා. එතකොට මිනිස්සු අමාරු වෙටෙනවා. ඇයි දැන් අපි උගන්වන්නේ මේ බුද්ධ ආනුස්සතිය වඩන්න, බුදුගුණ මෙනෙහි කරන්න, මෛත්‍රිය වඩන්න කියලා අපි පුරුදු කරනවා. අපි පුරුදු කරන අනුකම්පාවෙන්. මෛත්‍රිය වඩන හැටි උගන්වනවා, ආනාපානසය උගන්වනවා. මේකට පහර දෙන්නේ. එතකොට මේ හිත ඇතුලේ තියෙන චේතනාව අපිරිසිදුයි. චේත ඇතුලේ තියෙන මොකද්ද? ඥානানন্দ ගාමට යන එක අපි වළක්වන්න ඕනේ. එතකොට හිතන්නේ ඥානানন্দ ගාමට යනවා කියලා. එහෙම එකක්ද මේ උගන්වන්නේ අපි? නෑ නෑ අපි කරන්නේ මොකද්ද? දැන් මෙතෙක් වෙලා කිව්ව ඥානানন্দ කීකද්ද? ඈ? ඒ වාග්යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා මේවා කෙරෙහි හිත පහදවා ගන්න. දීඝනිකායේ තියෙන දේශනා 34 තියෙනවා. අංගුත්තර නිකායේ දේශනා 9557ක් තියෙනවා. 7762ක් තියෙනවා. සංයුත්ත නිකායේ ඊළඟට මජ්ක්‍ධිම නිකායේ 152ක් තියෙනවා. ඊළඟට සුත්ත නිපාසී දේශනා 70ක් තියෙනවා උදානුර දේශනා 80ක් තියෙනවා ඊතුත්තික දේශනා 111ක් තියෙනවා ඉතින් මේ මේ වගේ තේරගතවල රහතන් වහන්සේලාගේ ප්‍රකාශ 264ක් තියෙනවා රහත් බේනින් වහන්සේලා ප්‍රකාශ 74ක් තියෙනවා මේවා අපි මේ කියලා තියෙන්නේ එහෙනම් මටත් පුළුවන් කියන්නේ නෑ නෑ මේ දේශනා නෙවෙයි මේ කියන ඔයගොල්ලෝ මේක කරගෙන යන්නකෝ දැන් ප්‍රශ්න ගන්න නැතුව දැන් ප්‍රශ්න හදන්න නැතුව කරගෙන යන්නකෝ කරගෙන ගිහිල්ලා අවබෝධ වුණාට පස්සේ පොත පෙල්ලන්න ඕගොල්ලෝ භාවනා කරලා අවබෝධ වෙච්ච එක පොතේ තියෙනවා කියලා කියන රටාවකුත් තියෙනවා මේ. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වල එහෙම කියන්න බෑ. පව්. ඒව ඊළඟට මේ වචන වලට අර්ථ පෙරලන්න ගියොත් ඒක මම එක අර්ථයක් දැක්ක මේ පටිසම්භිදා කියන එක තෝරන්නේ සංවල පටි ගලවනවා. ඊළඟට ගන්නවා මේ දේශනාවල තියෙන අවබෝධ කරන්න ඕනේ කියන අකුරටලු සං. එතකොට මේ ධර්මයේ දැන් එහෙනම් මිනිස්සුන්ගේ බේරගන්න තියෙන අපිට මේක හොඳ නෑ මේක නරකයි මේක එපා මේක හා කියලා නෙමෙයි. එක දෙයකින් මොකද්ද? බුද්ධ දේශනාවම ඉස්මතු කරලා ඒක කියවන්න දීම. බුද්ධ දේශනා කියවනකට බුද්ධිමත් එක්කෙනා ගැන විතරක් ඒ කියන්නේ අපිට කියන්න තේරෙන්නේ ඒක. එයාගේ පුද්ගලික තේරෙන්නේ නේ. බුද්ධ දේශනා කියවලා ඒගොල්ලන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ඉතින් මම එක තැනක දැක්ක තව කෙනෙක් මට බැලලා තිබ්බා මේ දැන් අලුත්වට පිළිවෙලක් යනවා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න කියලා කෑ ගහගෙන යනවා. අලුත් දුක. ඒක අලුත්වට පිළිවෙලක්ලු. එතකොට බලන්න ධර්මයේ කොයිතරම්ම සැඟවි ගිහින්ද අතුරුදහන් වෙලාද නැද්ද? දැන් මම කියන්නේ ඒක කල්යාණ මිත්‍රයාව ආශ්‍රය කරද්දී කල්යාණ මිත්‍රයා අඳුන ගන්න. කල්යාණ මිත්‍රයා වෙන්නේ පුද්ගලෙකුගේ ප්‍රසිද්ධිය මතද? නෑ. පුද්ගලෙකුගේ ස්මරණ ශක්තිය මතද? නෑ. එහෙනම් පුද්ගලෙකුගේ කතා කිරීමේ හැකියාව මතද? නෑ. පුද්ගලෙකුගේ දුෂ්කර ප්‍රතිපත්තිය මතද? නෑ. පුද්ගලෙක් ගන්න කෑම මතද? නෑ. කල්යාණ මිත්‍රෙක් වෙන්නේ ඒ කල්යාණ මිත්‍රයා ඒ බුදුරජාණන් වහන්සේව සමාදන් කරවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තරා අවස්ථාවක ආනන්දේ කවුත් කාට හරි අනුකම්පාවක් හිතයිසී බවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාව සමාදම් කරවන්න කියන හිත පහදවා ගැනීම පිණිස ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයේ කෙරෙහි සමාදම් කරවන්න කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි සමාදම් කරන මම ඔබට මතක ඇති මම දානය ගැන විස්තර කරන හැමතැනම මම කියලා තියෙන ඔබ දාන දෙනකොට ස්වාමීන් වහන්සේලා තෝරන්න එපා. ඔබ දාන දෙනකොට මේ දානේ අපි පූජා කරන්නේ ආරි සංඝයාටයි කියලා පූජා කරන කවුරුත් තෝරන්න එපා. දේශනාවේ කොයිවත් නැහැම තෝර තෝර ආරි සංඝයාට දෙනවා කියලා දෙන්න කියලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට එන ඕනම ස්වාමීන් වහන්සේ නමකට අපිට දාන දෙන්න පුළුවන්. හැබැයි දෙන්නේ ආරි සංඝයාට කියලා පූජා කළා. එක්තරා අවස්ථාවක තියෙන 100ක් ඇටි. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ආවා. 100 දැන් දාන දෙනවද කියලා ඇහුවා. ආ භාගතුන් වහන්සේ දෙනවා. කොහොමද දෙන්නේ? භාගතුන් වහන්සේ මන්නම් දෙන්නේ හොඳට හොයලා කියලා. කිව්වා මේ ස්වාමීන් වහන්සේලා සිල්වත්ද නැද්ද? භාවනා කරනවද? නැද්ද හොඳට හොයලා කිව්වා මම දෙන්නේ බුදුරජාන් වහන්සේ මේ කොහෙට උග කරන්න බෑ ඔහි මේ ස්වාමීන් වහන්සේලාට දාන දීමේදී ඕක හොයන්න යන්න එපා කියනවා සංඝයා උදිසා දෙන්න ඕක නෙමෙයිද මෙතෙක්කල් මා කියලා තියෙන්නේ ඉතින් මේ නිසා මේවා තේරුම් ගන්න ඒ නිසා පහදින්න ඕනේ අපි කන කෑමට නෙවෙයි හඬට නෙවෙයි රූපෙට නෙවෙයි. හැකියාවට නෙවෙයි. මතක ශක්තියට නෙවෙයි. පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේව සමාදම් කරවනවා නම් සරණ යන්න. මොකද වෙන කෙනෙක් අපිට නෑ සරණ යන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න සමාදම් කරවනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යන්න සමාදම් කරනවා නම් ගෞතම ශාසනය විවෘත කරනවා නම් මේක තමයි ගෞතම බුද්ධ ශාසනය වෙන බුද්ධ ශාසනයක් අපට නෑ. ඉතින් නෑනේ වෙන ශාසනයක් තියෙනවා නම් කියනක තියෙනවා කියලා නේ. වෙන බුද්ධ ශාසනයක් නෑ. දැන් එහෙනම් අපි ගත්තොත් දීඝනිකායේ තියෙන මොකාගේ දේශනාවද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා. මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා. සංයුත නිකායේ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා. අංගුත්තර නිකායේ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඊළඟට කුද්දක නිකායේ තියෙන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ඔබ දන්නා ඇති කුද්දක නිකායේ තියෙන කග්ග විසාන සූත්‍රය කියලා සුත්ත නිපාතේ. කග්ග විසාන සූත්‍රයේ තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා ගැන. පසේ බුදුරජාණන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට කිව්වා දායනන් ඔහෙලා ලෑස්ති වෙන්න පසේ බුදුරු වෙන්න කියලා. නෑ. උන්වහන්සේ ඇත්ත తত্ত্বය පෙන්වා දුන්නා. චක්කවර්ති සීනාද සූත්‍රයේ තියෙනවා මිනිස් ආයුෂ අවුරුදු 80ක් ගෙවෙද්දී 80000ක් වෙද්දී මෛත්‍රී බුදුන් ලෝකේ පහළ වෙනවා කියලා. උන්වහන්සේ දේශනා කළා "ආ දැන් ලෑස්ති වෙන්න මෛත්‍රී බුදුන් දකින්න යන්න" කියලා. නෑ. ඉතින් උන්වහන්සේ නොවැදාලා දෙයක් අපි කියන්න ඕනේ නෑ. මොකද අපි ශ්‍රාවකයෝ නම්. උන්වහන්සේ කිසිම දේශනාවක මේ ඔබ මේ මේ ඔක්කොම දේශනා කියවලා බලන්න කිසි දේශනාවක කාටවත් බුදු වෙන්න කියලා නෑ. ඊට පස්සේ මම මෙහෙම කිව්වම බය වෙනවා මේ අසවලාට මේ බෑන්නේ. අසවලාට මේ පිරිහිච්ච මිනිසුත් එක්ක වැඩ කරද්දී අපිට පුරුදු වෙන්න ඕනේ තව කාරණා. කන්ති පරමං තපෝ තිතික්ඛා. ඉවසීමමයි පරම තපස කියලා. මොකද හේතුව මේ ලෝකේ අපිට ඇත්ත කියන්නේ අද්දී ඇයි ඒක සිද්ධ වෙනවා ධර්මයේ කතා කරද්දී පාඩු විඳින්න හරිද? අපි ඇත්ත කියන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කවුද මේ මෛත්‍රී බෝසතාණන් බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කළා මෛත්‍රී බුදුරජාණන් පහළ වෙනවා මිනිස් ලෝ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් ගිය විට කියලා ඊළඟ පිච්චේදී බලන්නේ කවුරුවත්. ඒක දේශනා කළා එතනම තියෙනවා. ඒ නිසා ආනන්දය තමා තමා පිහිට කරගන්න ධර්මයේ පිහිට කරගන්න කියලා. ඒක අතාරිනවා. බුදුරජාණන් වහන්සේ ඒව අපිට දේශනා කළේ අපේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට යවන්න නෙමෙයි. උන්වහන්සේ හැමතැනම දේශනා කළේ අප්‍රමාදී වෙන්න කියලා නෙමෙයිද? ඒක දැනක උන්වහන්සේ දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ මකට මතක හැටියට මහා හත්ති පද්ම සූත්‍රය. ඒක දේශනා කළා මේ සමස්ත බුද්ධ වචනය. ඒ කියන්නේ මේ 18 දහස් ගණනක් තියෙන මේ බුද්ධ දේශනේ හකුළුවා එක වචනෙන් කියන්න පුළුවන් කිව්වා. මොකක්ද මේ වචනේ? අප්‍රමාදය. දැන් එතකොට මේ බුද්ධ එතකොට ඒක දේශනා කළේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. මං කියන්නේ කල්යාණ මිත්‍රය අඳුන ගන්න ඔබ. කල්යාණ මිත්‍ර මේ එක එක මතවල එක එක විශ්වාසවල එක එක ඇදහිලිවල මේ අහිංසක ජනයාව පොළඹවලා ඒවැ දක්කන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා අඳුනගන්න මේ හෝඩුවව තියාගන්න. ඊළඟ එක ධර්මයේ කරා යීමේදී ඔබ කවදාවත් ධර්මයේම මූලික කරගන්න ධර්මයේම පිළිසරණ කරගන්න ධර්මයේ මිසක් තනතුරු සම්මාන තන ප්‍රධානත්ති මේ කිසිවක් ඒ මොන හරි ආවොත් යම්කිසි අවස්ථාවක් ඔබට ඔබ හිතන්න මට පිං කරගන්න අවස්ථාව. නැත්නම් අරක මගෙන් ඇහුවේ නෑ මේක මගෙන් ඇහුවේ නෑ මට දැනුම් දුන්නේ නෑ. එහෙම හිතන්න එපා. මොකද ඒවට නෙමෙයි අපි එකතු වුනේ. අපි එකතු වුනේ පිං කරගන්නයි. ඒ නිසා මේ පින්දහම් කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිසරණක් ඇති කරගන්න. දැන් මේ බුද්ධ දේශනා දැන් බලන්න මේ මල්ලාසනේ වැඩ සිටිනවා. මේ දේශනා දැක්කම මට හරි අහිංසක සතුටක් ඇති වුණා. මං ඉතින් අනේ බැටකකා තනියම මේවා පරිවර්තනේ කළා නෙවෙද කියලා. තව ගොඩාක් තියෙන පරිවර්තනය කරගන්න ඉතින් වෙලාවක් නෑ. මොනවා හරි කරදරයක් වෙලා මගේ ඇරි මගේ ඇරි යනවා. නමුත් ඉතින් ඔගොල්ලෝ උත්සාහයක් ගන්න මේ දැනට මේ තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ජයන්තිය 2600. මේ මේ සංකල්පේ මේ රටට ආවට ඇත්ත වශයෙන් මේ සංකල්පේ හටගත්තේ මගේ හිතේ සීවලී හාමුදුරන් හිතේ බුද්ධ ගයාවේදී. බුද්ධ ගයාවේදී තමයි මමයි සීවලී හාමුදුරුවෝ ඔක සාකච්ඡා කර කර හිටියේ. ඉන්නකොට ස්වාමීනාසලා පිරිසක් වැඩ හිටියා. උන්වහන්සේලා මේ පණවිඩය අරගෙන මෙහි ඇවිල්ලා ඒක ප්‍රචාර කරා. අපි හරි සතුටු වෙයි කියන්නේ. ඉතින් වෙලා තියෙන්නේ 2600 කොහොමද හැදෙන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ දන්නේ නැති සංකල්පය අපේනේ. 2600 හැදෙන්නේ මෙහෙමයි. දැන් 2011ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 2555යි. ඒ කියන්නේ ව්‍යවහාරික වර්ෂ 2011ට බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා කීයේද 2555යි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 45ක් වැඩ හිටියා. 2555ට 45ක් එකතු කරන්න 2011ට 2600යි සම්බුද්ධත්වයට පත් වෙලා. දැන් මගෙන් සමහර හාමුදුරුවෝ අහන මගෙන් ඇහුවා මොකද ඥානද අපිට තේරෙන්නේ නැහැ. මම කෝක මගේ සංකල්පය මමයි ඔක ඉස්සලාම කිව්වේ. කියලා. ඉතින් කමන්නේ කාගේ සම්ප්‍රදායට මට මගේ මගේ කියා ගන්න ඕනේ නැහැ. මේ කාගේ වුණත් ඒක හොඳ සංකල්පයක්. මා ඒකට 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙනුවෙන් පාඨයක් ඉදිරිපත් කළා. ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශයේ පතුරවමු. ඒ සාම සංදේශයේ පතුරවන්න මම ඔබට යම්කිසි අවස්ථාවල් උදා කරලා දීලා තියෙනවා. මම හදලා දීලා තියෙනවා මේ වෙසක් වෙසක් ලියුම් කවරයක්. වෙසක් කාඩ් එකක් නෙවෙයි. ඇන්ලොප් එකක් ලොකු එකක්. ඒකේ පුළුවන් අපේ මේ දැන් බලන්න වෙසක් කාඩ් එකක් රුපියල් 100ක් 150ක් වෙනවනේ. අපේ පුංචි බණ පොතක් රුපියල් 80යි. එතකොට මේ පුංචි බණ පොත ගන්නකොට වෙසක් ටැග් එකක් හැටියට දෙනවා නම් පමණක් අපි අර ලියුම් කවරේ නොමිලේ දෙනවා. ඊරෝසේ යාට තියෙන්නේ ඒ දිනුකාරය ඇතුළේ අර පොත් වහන්සේ දාලා විසක් තිරින කැරිට තැපල් කරන්න. එතකොට අර ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශයේ පතුරවන්න යා උදව් කළේ නැද්ද? එයා උදව් කළා. ඊළඟට අපි දැනට අපි කරලා තියෙනවා නොමිලේ පොත් බෙදා හරින මේ විදිහට. අපි කියලා තියෙන දැන් පිටරට වලින් අපිට සෑහෙන එකට අනුග්‍රහයක් තියෙනවා. අපි කියලා තියෙන්නේ මේ මේකට මුද්‍රණ විදිහම අපිට කියලා තියෙනවා. එනසු ඔබ මුදලක් කෙව්වොත් ඒ මුදලට අපි පොත් ගන්නවා. පොත් අරගෙන අපි වෙනම පොත් තියලා තියෙනවා. ඊළඟට අපි දුෂ්කර ප්‍රදේශවලට, පාසල් වලට, පන්සල් වලට, දහම් පාසල් වලට සහ නිවෙස් වලට නැති අය අපිට ලියුම් එවුවාම අපි අරකින් අදාළ පොත් පරිත්‍යාග කරනවා. එතකොට අපි දන්නේම නැතුව මේ පොත්පත් පැතිරෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒ වාඳුන ගන්න නම් උන්වහන්සේගේ ශාස්ත්‍ර උසාසනයම දැක ගන්න ඕන කියලා උන්වහන්සේගේ දේශනාව තියෙන යෝ ධම්මං පස්සති සූමං පස්සති යමෙක් ධර්මයේ දකීද ඔහු දකිනවා මා කවුද කියා. එවනේ බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ නිසා මම පෞද්ගලිකව සතුටු වෙනවා 2006 බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 2600 ලබද්දී ලබන අවුරුද්දේ වෙසක් පෙළට අපිට පුළුවන් වුණා ඒ ගෞතම බුද්ධ ශාසනය යම්කිසි ප්‍රමාණයකට හරි ඉස්මතු කරලා පෙන්වන්නේ මෙන්න මෙයයි ධර්මය. මෙයයි බුද්ධ වචනය. කැමති අය බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ඒ ධර්මයේ සරණ යන්න, ඒ ශ්‍රාවක සංඝයා සරණ යන්න කැමති අය මේ ගෞතම සාසනේ ධර්ම අවබෝධ කරන්න මහන්සි අරගන්න, සුගතිය උපදින්න, සතර අපායන් ආත්මෙ දෙන්න කියන පණිවිඩය අපි උස්සලින් ප්‍රකාශ කළා. ඒ නිසා අපි ඒ ගෞතම බුදුරජුන්ගේ නිර්මල ධර්මය මේ ලෝකේ පැතිරීවා. ගෞතම බුදුරජුන්ගේ නිර්මල සාම සංදේශයේ ලෝ දසත විහිදේවා. ලෝ ලෝ සතුන්ගේ සිත්වල ඇති ඊර්ෂියා, ක්‍රෝධ, වෛර දුරු වෙලා මේ ලෝක සත්වයා ධර්මයටම සත්කාර කරත්වා ධර්මයටම ගෞරව කරත්වා ධර්මයටම සත්කාර සම්මාන කරත්වා පුද්ගලික ප්‍රතිරූපේ පෙරට ගැනීම නොව ධර්මයේම පෙරට ගනිත්වා සියලු දිනාටම මේ ගෞතම බුදුසසුනේ පිලිසරණ ලැබේවා සාදු සාදු සාදු